සඳහා එකම પરමාර්ථය ඇතුව කටයුතු කරනකොට රූප ධර්ම පිළිබඳව නැත්නම් රූප ලෝකය පිළිබඳව අපි පිළිපැදිය යුතු ආකාරයත් ඒ වගේම රූපස්කන්ධය, ඒ වගේම වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ පංචස්කන්ධයේ විශේෂ පිහිටිය යුතු ආකාරය මේ සූත්‍ර සාරේ <clears throat> සූත්‍රේ කතා ශරීරයේ සඳහන් වෙනවා. අපි පසුගිය දවස් දෙකම මිඩංගු කරලා ප්‍රධාන වශයෙන්ම මේ රූප ධර්මයක් වෙන විදිහට කියනවා නම් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වශයෙන් ඇහ කන දිව නාසය කය මන විහිදුවලා ලබන්නා වූ මේ ඇති කරගන්නා වූ මේ රූප ලෝකයේ සම්බන්ධයෙන් කොහොමද අතීතය අනුධාවනය කරන්නේ කොහොමද අනාගතය එළුහු බඳින්නේ ඒ මතින් අපි අපේ විවේකය අපේ විස්රාමය අපේ හුදකලාව නැති කරගන්නේ කියන එකත් එසේ එළුහු නොබැඳීමෙන් සහ අනුව නොයෑමෙන් ඒ ඒ තන විපස්සනා වශයෙන් වර්තමාන වශයෙන් ඒ විස්රාමය ඒ හුදකලාව ඒ විවේකය ලබා ගන්නෙත් කියන එකයි සාකච්ඡා කරගෙන ආවේ. ඒකදී රූප පිළිබඳව හැදෑරීම සඳහා විශේෂයෙන්ම අලුතෙන් මේ වගේ වැඩසටහන සම්බන්ධ වෙන අයට අවශ්‍ය කරන්නා වූ මූලික පදනම පාදම සකස් කිරීමක් වශයෙන් අපි දවස් දෙකක් ඒ සඳහා ගත කරා. ඒකමත් නෙවෙයි ඇත්තටම දැන් අද පටන් ඉස්සරහට යන්න හදන මේ වේදනා ස්කන්ධය සංඥා සංස්කාර විඥාන කියන මේ සෑම දෙයක්මත් මේ රූපය පදනම් කරගෙන තමයි යන්නේ. ඒ නිසා රූප ධර්ම පිළිබඳව යම් පිරිසිදුවක් යම් කලෙලියක් යම් වශී භාවයක් පිරිසිදු මේ පරිචයක් තියෙනවා නම් ඒක හුඟක් ඍජු උදව්වකට සම්බන්ධ වෙනවා මේ වේදනා සම්බන්ධ වෙනකොට සංඥා සංස්කාර විඥාන කියන අරූපී ද්‍රව්‍ය පිළිබඳ අවබෝධයට. ඒ නිසා ඒ දවස් දෙක ඇතුළත අපි සකස් කරගත්ත මේ වේදිකාව ගෙපල ගෙපොල අපිට මේ අද ඉදිරිපත් කරන්න හදන වේදනාස්කන්ධය පිළිබඳව ලොකු පිටිවහලක් වෙනවා. වේදනාස්කන්ධය පිළිබඳව අද අපි මේ දවසේ දේශනාවෙන් කරන අතර ඒකට ප්‍රවිෂ්ටයක් වශයෙන් සරුවචන් වහන්සේ ප්‍රශ්නෝත්තර ක්‍රමයට ඒ භික්ෂුන් වහන්සේලාට වේදනාවානුව අතීතය ලෝ නොබඳින්නන් අනාගත සිහින නොමවණ්ඩන් යොමුක් වශයෙන් කතංච බික්කවේ අතීතං අන්වාගමේති කියලා මහණෙනි කෙසේද මේ නොපුහුණු මනසක් ඇති භාවිත මනසක් නැති කෙනෙක් අතීතය අනුධාවනය කරන්නේ ලුහු බඳින්නේ පසුගිය දේ පිළිබඳව ලුහු බැඳීමක් කරන්නේ ඒවං වේදනෝ අහෝසින් අතීත මාද්ධානන්ති තත්ත නන්දින් සමන්වානීති මම මෙන්න මේ මේ විදිහේ විඳීම් සහිතව පසුගිය කාලය ගත කළා කියලා අතීතයට දුවන හිත අනුව එහි එලි බැඳී ගැනීමෙන් ලැග් ගනක ටැග් ගැහිලා අපේ අර විවේකී විස්රාමයේ නැති කර ගැනීම තමයි අතීතය අනුව යෑමෙන් මේ බද්ධේ කරත්ත ස්වરૂපය අපි අපෙන් ගිලිහෙන්නේ අපෙන් නැති වෙන්නේ ඒ වාගේම කතංච බික්කවේ අනාගතම් පටිකංකති මහණි කෙසේද මේ කෙනෙක් අනාගතය අනුව ලූබැඳ යන්නේ එවං වේදනෝසියන් අතීතම අනාගතම දහනಂತಿ තත්තනන්දින් සමන්වාණිති මම මත්තට මෙන්න මේ මේ විදිහේ සැප විඳිනවා මේ මේ විදිහේ සුඛ වේදනා ප්‍රාර්ථනා කරනවා කියලා අනාගත සැලසුම් මාර්ගයනොත් එහි ඇලී බැඳී ගැනීමෙන් නන්දි ඇති කිරීමෙන් යෙදී ගත කරනවා නම් වර්තමාන මොහොතේ ඒනොත් කෙලසෙනවා අනාගතය පිළිබඳව ප්‍රාර්ථනාවෙන් හෝ අතීතය පිළිබඳව පශ්චාත්තාපය නිසා වර්තමාන මොහොත ගිලිහෙනවා වෙන විදිහට කියනවා නම් බද්ධේ කරත්තයාට තියෙන එකම චිත්තක්ෂණය එළඹ සිටි මොහොත වර්තමානය එකම විස්රාමයේ එකම විවේකය මේ විදිහට අතීත වේදනා සම්බන්ධයෙන් හෝ අනාගත වේදනා සම්බන්ධයෙන් කෙලස ගැනීම තමයි මේ මතු කරලා දෙන්නේ. ඊට පස්සේ යම් කිසි විදිහකට යදතීතං යං පහීනං යම් අතීතයක් උනේ නම් එය ගිය දෙයක් පළච්ච දෙයක් ඒකේ ඇතිවෙච්ච මේ වේදනා නැත්නම් වේදනා මත ඇතිවෙච්ච ඒ මනාපකම් මේ චිත්තක්ෂණේ සඳහා යොදා ගැනීම අස්වාභාවිකයි ඒක යථා භූත ඥානයක් වෙන්නේ නැහැ ඒ නිසා ගිය දේ ගියාවයි කියලා අනාගතං අනාගතතාවපත්ලා අපත්නා තාමපත් වෙලා නැහැ. ඉතින් ඒක පිළිබඳව කල්පනා කිරීමත් ප්‍රകൃතියක් නෙවෙයි කියලා යම් කිසි කෙනෙක් මේ මූලික තොරතුරු ලබලා අතීතය අනාගතය දෙකෙන් වර්තමාන මොහොත කෙලස ගන්න නැති මට්ටමට ආවොත් ඒක එක විදිහක ප්‍රවිෂ්ටයක් වෙනවා. සතිය අතින් කියනනම් මම දැන් මෙතන කියන තැනට ආවා. එහෙම නැත්නම් අත්තිකිලමතාණු යෝගයේ කාමසුකල්යාණයේ කියන අන්ත දෙක තේරුම් ගත්ත කෙනෙක් ඒ දෙක අත හැරීමෙන් මැදමාවතට ආවා. එහෙම නැත්නම් පටිච්චසමුප්පන්න භාසූරූපයට ආවා කියලා ලොකු ඒක ලොකු ළඟාවීමක්. ඒක වුණත් සෑහෙන වටිනවා. නමුත් ඒ ඒ වෙලාවේ වර්තමාන වශයෙන් පවතින චිත්තක්ෂණයේ වේදනා ස්කන්ධය ඉදිරියෙන් තියාගෙන නැත්නම් වේදනාව අරමුණු කරගෙන යනකොටත් වර්තමානයෙහිත් මතුවෙන වේදනා විශේෂයි මනාපමනාප පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ මතුවේන මනාපමනාප නිසා අසංහිරං අසංකුප්පං කියන ප්‍රතිපatti දෙක යෙදුවොත් ඒ ඇති වෙන මනාප දේවල් වලට ඇලී ගන්නෙත් නැතුව වර්තමානයේ හිත පවත්වාගෙන එනකොට එන්නා වූ පශ්චාත්තාප වලට ගැටි ගන්නෙත් නැතුව ගියොත් පමණක් මේ බද්ධේ කරත්ත කියන ධර්මයට සන්දර්භයට අපිට ලං වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලම කරන්න ඕනේ අර කියන විදිය අන්ත දෙක අතීතයේ අනුධාවනය කිරීමෙන් ඇතිවෙනා වූ පශ්චාත්තාපයත් අනාගත ප්‍රතිකංකණයේ විශේෂිත ගැස්මත් කියන මේ දෙක අස්වාභාවික තාත්වික දේවල් වශයෙන් සලකලා වර්තමානට ඇවිල්ලා ඊට පස්සේ ඒ වර්තමානයේ මෙහිත පවත්නකොට යම්ම කිසි අරමුණක් නිසා ඇතිවෙන මේ විඳීම් વિશે පවත්නකොට එයින් මතුවෙන කැමැත්ත අකමැත්ත සහ ඒ කැමැත්තට ඇති කැමැත්ත අකමැත්තට ඇති අකමැත්ත කියන රාගයේ ද්වේෂයේ දෙක හඳුනාගත්තොත් පමණක් එම කෙනෙකුට මේ කියන විස්රාමය මේ විවේකය මේ උත්තරීතර උහුදකලාවට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ වේදනාවත් අර රූප වගේම ඒ උත්තරීතර හුදකලාවට පාර පෙන්නන යොමුවක් ප්‍රතිපදාවක් පෙන්නනවා. එහිත් රූප වගේම අන්ත දෙක හඳුනාගෙන මැදමාවත තේරුම් ගැනීමත් මැදමාවතේ ගමන් කිරීමේදී මතුවෙන්න පුළුවන් අර ඉස්සලා අයින් කරපු කැමැත්ත අකමැත්ත දෙකේ හේවණල්ල දැනගෙන කටයුතු කිරීමත් කියන න්‍යායමයි වේදනාස්කන්ධෙත් තියෙන්නේ. අපි ඊයේ පෙරදාගත්ත නිදර්ශන නැවත වේදනා සම්බන්ධයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් රූප ධර්ම ප්‍රධාන වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතර මහා භූතයන් වශයෙන් පෙනී හිටිනවා. ඒ හතර මහා භූතයන්ගෙම හරි පුදුම යදවුමක් තියෙන්නේ පඨවි ධාතුව කිව්වහම ඒ පඨවි ධාතු කියන නාමයට ගොරෝසු ගතියත් සුමුදු ගතියත් දෙකම අඩංගු වෙනවා. ගොරෝසු ගතිය ඒකාන්තයකුත් සුමුදු ගතිය අනික් අන්තයටත් වැඩෙනවා. පඨවි ධාතුවට විතරක් පැතිකඩ තුනක් පෙන්වනවා. බර ගතිය, සහැල්ලු ගතියත් පටවි ධාතුමයි තියෙන්නේ. තද ගතියයි මෙලෙගත් මෙලෙක් ගතියත් පටවි ධාතුමයි තියෙන්නේ. ඒකට තද රළු ගොරෝසු පැති වලට කියනවා පටවි ගරු ලක්ෂණ කියලා. මෙලෙක් බුරුල් සුමුදු සහැල්ලු ගතිය වලට කියනවා පටවි ලහු ලක්ෂණ කියලා. මේ දෙක අන්ත දෙකක්. එකට කැමති උනට අනිත් එකට කැමති නැහැ. මෙන්න මේ අන්ත දෙක අතහැරියාට පස්සේ තමයි නැත්නම් විශේෂයෙන් මේ අන්ත දෙක දැනගෙන ඒ අන්ත දෙකෙන් එකකවත් ඉස්පාසුවක් දෙන්න අරක දෙනකොට මේක අපේක්ෂා කරනවා මේක අරගෙන අරක අපේක්ෂා කරනවා මේ සාපේක්ෂතාවේ නැති নিরপেক্ষ වූ මැද මෙතනින් තමයි අපිට පෙත සකස් වෙන්නේ තීජෝ ධාතු ගත්තා උණුසුම සිසිලස කියන පැතිකඩ දෙක තියෙනවා ඉතින් අපි මෙහෙත් ඔන්න රස්නිය වැඩි වෙනකොට එයා කන්ඩිෂන් දා ගන්නවා. ඒ වගේම සීතල වැඩි වෙනකොට හීටර් එක දා ගන්නවා. එතකොට සීතල වැඩි වෙනකොට සීතල දේ දුක් දෙනවා. රස්නිය වැඩි වෙනකොට රස්නිය දේ දුක් දෙනවා. මේ දෙක අන්ත දෙකට ගියාම පේන්න තියෙන එකක් එකක් සාපේක්ෂව පිටලා තියෙන්නේ. මේකේ নিরপেক্ষ තත්ත්වයක් තියෙනවා. নিরপেক্ষ තත්ත්වය තමයි මැද. අන්න ඒ තුල තමයි මේ ආධ්‍යාත්මික ගමන යන්නේ. වායෝ ධාතුවේ තියෙනවා දරණ ගතිය සහ චංචල කම්පන ගතිය, සොලවන ගතිය. සොලවන දෙයට සාපේක්ෂව වෙනස් දෙයක් තමයි දරගෙන හෙල්ලෙන්නේ නැතුව තියාගෙන ඉන්න එක. හෙල්ලෙන්නේ නැතුව ඒකට සාපේක්ෂ අනිත් පැත්ත තමයි හොල්ලන කම්පන චංචල ගතිය. මේ දෙක මැද ගතියක් තියෙනවා. ඒක අරහා තමයි ওই නිවන් පත්‍ර වෙලා තියෙන්නේ. ඒ වගේම ආපෝ ගතිය තියෙනවා ආබන්ධන ගතිය. ඒකට ගුලි කරවන පිඩු කරවන ගතිය. එහෙම නැත්නම් විසිරුවා හරින ගතිය. නිකන් බැදි පිටි ටිකක් වගේ අලුව පිටි ටිකක් වගේ උඩ දාපුවම උලකට විසිරී යන ගතිය. ඒකට බිඩු කරන ගතිය ආබන්ධන සහ ඒ විකිරණ ගතිය දෙකක් තියෙනවා. මෙන්න මේ නැති තැන ඒ ආපෝ ධාතුයේම ආබන්ධන ගතිය හෝ විසිරී යන ගතිය නැති මැද අන নিরপেক্ষ තත්ත්වයක් තියෙනවා. අන්නේ নিরপেক্ষ තත්ත්වයට ආපුවාම මේ පඨවි ආපෝ තේජෝ වායෝ වල තියෙන ස්වභාව ලක්ෂණ ඒකේ පෙනෙන්නේ නැහැ. ස්වභාව ලක්ෂණ පේන තාක්කල් ඊට විරුද්ධ පක්ෂයක් තියෙන සාපේක්ෂව. ඒ නිසා විපරිණාමයක් තියෙනවා. විපරිණාමයේ තියෙන සෑමතැනම දුකයි. එහෙම සාපේක්ෂතාවයක් නැති නිර්පේක්ෂ වූ මැදට එනකොට ඒක පෙරලෙන දෙයක් නැහැ. වෙනස් වෙන්න දෙයක් නැහැ. විපරිණාම වෙන්න දෙයක් නැහැ. ආන එතන හරහා තමයි මේ ගමන යන්නේ. මෙන්න මේ වගේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතර මහ ධාතුන්ගම මේ මැද තියෙන తত্ত্বය අවකාශය කියලා තමයි අපි මේ ශාසනික වශයෙන් හඳුන්වන්නේ. අවකාශය කියලා කියන්නේ පටවි ගුණයෙන්, තේජෝ ගුණයෙන්, ආපෝ ගුණයෙන්, වායෝ ගුණයෙන් තොර මැද తত্ত্বයක්. වෙන විදිහට කියනවා පට ව්‍යාපෝ තේජෝ වායෝ එකිනෙක වෙන්කොට දක්වන පරිච්ඡේද ගුණය තමයි අවකාශ ධාතුවේ තියෙන්නේ අවකාශ ධාතුවේ මොකුත් නැති නිසා පෙරලෙන්නේ විපරිණාම වෙන්නේ එකකින් එකට මාරු වෙන්නේ ඒ නිසා ඒක දුකක් නෑ මාරු වෙනවා නම් පෙරලෙනවා නම් විපරිණාම වෙනවා නම් දුකයි අනිච්චන් දුක්ඛං අනිච්චත්වයටපත් වෙන්නේ මග් නැති තැන දුකක් නෑ කියන එකෙන් තමයි අපි මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ හොඳට ඉගෙනගෙන ඒවා හදාරලා අන්තිමට බලනකොට ඒවා පිළිබඳව හදාරන්න හදාරන්න තේරෙනවා මේ මුළු අවකාශය ගත්තාම පට ව්‍යාපෝ තේජෝ බොහොම ටිකයි තියෙන්නේ වැඩියක් තියෙන අවකාශය නමුත් අපේ හිත විඥාණය ඒ නාස්තිකත්වය විශේෂ කරලා හඳුනන්නේ නැහැ විඥානය කරන්නේ විශේෂ කළ හඳුන්වන එක. පටවි ධාතුව නම් පටවි ධාසුව අනිත් තුනේ වෙන් කළ හඳුන්වන. නමුත් අවකාශ ධාතුව විඥානට අහු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ලෞකික විශේෂ හැසිරෙනකොට කවදාකවත් ඒ පැත්තට හිත දුවන්නේ නැහැ. හිත දුවන්නේ ආස්තික පැත්තට. මෙන්න මේ හා සමානම චිත්‍රයක් මේ වේදනාවල තියෙනවා. දුක් වේදනාව හැම වෙලාවෙම සුඛ වේදනාවට සාපේක්ෂවයි හිටින්නේ. ප්‍රතිභාවය කියලා වචන තමයි කර පාවිච්චි කරන්නේ. දුක සුකට ප්‍රතිභාගයි සුඛය දුකට ප්‍රතිභාගයි ඕනම දුකක් සුඛයක් බවට පත් වෙනවා ඕනම සුඛයක් දුකක් බවට පත් වෙනවා ඉතින් මේ දෙක අතරමැද දුකකට සැපකට අහු වෙන්නේ නැති අදුක්කම සුඛ తත්වේ තමයි මෙන්න මේ විදිහට පෙරලියකට අහු වෙන්නේ නැත්තේ. නමුත් මේ පෙරලියකට අහු වෙන්නේ නැති එක අපේ හිත ඇසුරු කරන්න දන්නේ අපේ හිතට ගෝචර වෙන්නේ නැහැ. ඒ தত্ত্বය අපේ හිතට ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒක ප්‍රකාශ කරන්න ප්‍රයත්නෙන් යන්න ඕන. ප්‍රතිපදාවෙන් යන්න ඕන. ඒ ප්‍රතිපදාවෙන් යනකොට යනකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ සැප දුක දෙක විස්තර වෙන්නේ ජීවිතයෙන් 100%කටත් අඩු ප්‍රමාණයක. භාවනා පරියන්කක වේවා සක්මනක වේවා එදිනදා කටයුතු වේවා භාවනා නොකරන සාමාන්‍ය එදිනදා ජීවිතේ හෝ වේවා සැප දුක දෙක කියන එක හොඳට අඳුනගෙන වෙන් කළ මලු දෙකට දැම්මොත් දවසින් වැඩි වේලාවක් අපිට තියෙන සැපත් නැති දුකත් නැති තත්ත්වය කවදාකවත් එහෙම දෙයක් විඥාණයට ස්පාසුවක් දෙන්නේ නැහැ. විඥාණයට ප්‍රකාශ වෙන්නේ නැහැ. විඥාණයට ගෝචර වෙන්නේ නැහැ. වෙන්කොට හඳුනා ගන්න බෑ. ඒක නිසා අපි මුළු ජීවිතේම අර ඊටාම සුළු සැප දුක දෙකේ ව්‍යවෘත වෙලා ගත කරනවා. ගත කරනකොට කොහෙන් ආපු මේ විෂ බීජයක් දන්නේ මුළු ජීවිතේම හැමදෙනාම ඉල්ලන්නේ සැප පමණක් දුක නැති දුකින් තොර සැපෙන් යුත් ජීවිතයක් දාන දීලත් ප්‍රාර්ථනා කරනවා සිල්ලා කරලත් ප්‍රාර්ථනා කරනවා සතුම් මරලත් ප්‍රාර්ථනා කරනවා වරකම් කරලත් ප්‍රාර්ථනා කරනවා කාමීත්‍යචාරය කරලත් ප්‍රාර්ථනා කරනවා පවුපින් දෙකම කළ බලාපොරොත්තු වෙන්නේ මේ සැප ඉල්ලන ගතියක් ඒක ඉතාමත් උග්‍රයි දිනුවේ සම්මත රටවල. විශේෂයෙන් කියනවා නම් බටහිර චින්තනයේ. ඒක බොහෝමත්ම කලියුත්තක් විදිහට පෙන්වනවා. සැප සොයා යන ගමනේ. ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා සැප සොයා යන ගමනේ. ඉතින් ඒක සාදා ධාර්මිකව ගත්තත් ධාර්මිකව ගත්තත් සාධාරණව ගත්තත් සාධාරණව ගත්තත් පින් කරලා ගත්තත් පව් කරලා ගත්තත් ඒකේ ප්‍රශ්නයක් නැහැ සැප සොයනවා ඒක තමයි කරන්නේ නමුත් මේ සාපේක්ෂ බව දන්නේ නැති නිසා ඒකාන්ත වශයෙන් සැප හොයන්න ගියාම තිබුණටත් වඩා ලොකු දුකකටපත් වෙනවා. ඒක නිසා කවදාහකවත් ස්පාසුවක් හම්බෙන්නේ නැති වෙහෙසකටපත් වෙනවා. ඒ නිසා සර්වචන් වහන්සේ ඒ විනෝඩ විකල්පයක් පෙන්නනවා. මේ සැප දුක දෙක නැති. නැත්තම් සැප දුක දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනා. ඉතින් ඒක තද විවේකයක් ගෙන දෙන එකක්. තද විශ්‍රාමයක් ගෙන දෙන එකක්. තද හුදකලාවක් ගෙන දෙන එකක්. ඉතින් මේ හුදේකලාවට බයක් තියෙනවා. හුදේකලාව කියලා කියන්නේ කොටු වුණා, තනි වුණා, රහෙන් එලවලා දැම්මා. නිකන් කිසි කෙනෙකුට වැදගත්කමක් නැති වැදගත්කමක් නැති කෙනෙක් බාටපත් වුණා. නෝන්ජලයක් වුණා, බය ආදු කෙනෙක් වුණා කියන හැඟීම තමයි අපේ සාමාන්‍ය තර්ක මනසේ තියෙන්නේ. ඉතින් ප්‍රතිපත්ති වශයෙන් එහෙම නැත්නම් මේ දාර්ශනික වශයෙන් තේරුම් ගන්න වෙනවා. ඒක ඒ වගේ මුණතක් තිබුණට පෙත මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ මේ කියන අදුක්කම සුඛය හරහා. මේ අදුක්කම සුඛයට යනකොට අනිවාර්යයෙන්ම මානසික වාතාවරණය ආධ්‍යාත්මික සහ ආගමික වෙනවා. වෙන විදිහකට කියනවා නම් ලෞකික භෞතික ලෝකයේ අදුක්කම සුඛය කියන එක සාකච්ඡා වෙන එකක් නෙවෙයි. තවත් විදිහකට කියනවා සාමාන්‍ය ඩික්ෂනරි එක එහෙම නැත්නම් සද්දකෝෂේ වචන නැහැ. ඒ වචනේ එන්නේ මේ ශාස්ත්‍රීය පැත්තට යනකොට ආධ්‍යාත්මික වෙනකොට ආගමික වෙනකොට. ඒක ලස්සනට ඇයි එහෙම වෙන්නේ කියන එක ඒ චුල්ල වේදාල සූත්‍රයේදී බොහෝ විට අපි අර උද්දුත කරන ඒ සාකච්ඡාවේදී පේනවා මේ විසාක උපාසකතුමා අහන ප්‍රශ්නය හරියට මේක දැනගෙන උත්තර බලාපොරොත්තුෙන් අහන ප්‍රශ්නයක් නෙවෙයි කාරණාව මතු කරන අදහසෙන් කියනවා ධම්මදින ආර්යයන් මෙහිණින් වහන්සේගෙන් ආර්යාවෙනි මේ දුක් සැපෙහි ඇති සැප දුක දෙක මොකක්ද කියලා එතකොට ඒ ධම්මදින ත්‍රිණාංශය සඳහන් කරනවා විසාක උපාසක සැප දුක් සැප වේදනාවේ පැවැත්ම නම් සැපයි නමුත් ඒක නැති වෙලා යනකොට දුකයි කෙසේ නමුත් සැපක් තිබිලා නැති වෙනකොට ඒක දුකයි කියලා අපිට දැක ගන්න බැරි සැප වේදනා වැඩි වෙන්නේ ඇයි සැප වේදනා පිළිබඳව අපේ තියෙන තණ්හා අනුසය නිසා අපිට මේ ඒ සැප කෙරෙහි තියෙන ලෝභ හිත නිසා සැප යනකොට දුකක් ඇති කරලා ගියත් අපේ හිතේ නරක පැත්ත දකින්නේ අපේ හිත තත්ත්වගත වෙලා තියෙන්නේ එතකොට කියනවා දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියන්නේ ධම්මදින තෙරින්නාසිගේ උත්තරේ වෙන්නේ දුක් වේදනාව පවතිනකොට නම් දුකයි නමුත් ඒක යනකොට සැපයි නමුත් දුකක් ඉවරුණාට පස්සේ එන සැප දැක ගන්න බැරි පෘ탁ජනයට අර දුක කෙරෙහි තිබුණ තද ද්වේෂය නිසා ද්වේෂය තාම වලිගේ ඉතුරුලා තියෙනවා හිතේ ඒ නිසා දුක ගියාට පස්සේ එන සැප අඳුර ගන්න තරම් හිත තීක්ෂණ නැහැ ඒ නිසා දුක් වේදනාව යනකොට සැපක් වෙනවා. නමුත් රාද්වේෂ අනුසය නිසා ඒක දැක ගන්න විදියක් නැහැ. ඒ නිසා භාවනා කරනකොට අපි අතරමැදින් නිදර්ශනයක් ගත්තොත් පරියන්කයක ඉන්නකොට අපිට සමහර ලාවට වේදනා, දනිස් වේදනා, කොන්ද වේදනා, බෙල්ල වේදනා වගේ තැන් ආපුවාම අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අනේ මේ වේදනාව අයින් කරලා මට ආනාපානෙ බලන්න ලැබෙනවනම් පිම්බීම හැකිලෙන් බලන්න හම්බ වෙනවනම් නැත්නම් වෙන ගන්න මූල කර්මත්තානේ බලන්න හම්බ වෙනවනම් කියලා ඒක බොහොම සාධාරණ එහෙම නැත්නම් සදාචාරාත්මක ප්‍රාර්ථනාවක් කියලා හිතලා අර වේදනාව නැති කරගන්නා ක්‍රම පිළිබඳව අපි ගවේෂණය කරනවා. නමුත් මේ වේදනාව ගැන එහෙම ගවේෂණය කරන්නේ වේදනාව කෙරෙහි ඇති නුරුස්නාකම නිසායි තා ඒකට අකමැත්ත නිසායි නැත්නම් ඒකට තියෙන ද්වේෂය නිසායි කියලා කවදාකවත් අනියම් භාවනා කරලා අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ හෝ බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් අහලා දැනගන්න ඕනේ මේ වේදනාව එනකොටම අපි ඒ නුරුස්නා ගති වලටපත් වෙලා ද්වේෂ ගති පහල කරගෙන ඒ වේදනාව නැති කරන්නේ මම මූල කර්මස්ථානයේ මතු කරගන්නයි කියලා සාධාරණ නැත්නම් හේතු සාධාරණ කරුණු ඉදිරිපත් කරත් යුත් යුත්ති බැලුවත් මෙතන යටින් වැඩ කරන්නේ ද්වේෂානුසේ. ඒ නිසා වේදනාවකට එක්ක වැඩ කරන වෙලාවේදී කෙනෙකුට ඒ වෙලාවේ තියෙන අර චිත්තා වේගය අසහනසාලිසීලි ගතිය නුරුස්නා ගතිය අඳුර ගන්න පුළුවන් නම් ඒක හරි භාවනා ජීවිතේ ලොකු වේදනාව පිළිබඳ අඳුර ගැනීම ලොකු වෙනසක් වෙනවා. මේකට අපි මේ රූප ලෝකයෙන් නිදර්ශනයක් ගත්තොත් ආස්වාස් ප්‍රසවාස ගත්තත් ආස්වාසය කියලා කියන්නේ අපි බාහිරේ තියෙන හුලන් ටිකක් ඇතුළට ඇදලා ගන්න එක. ඒතර අපි හොඳට බැලුවොත් ආස්වාස කරන වෙලාවේදී මේ ආස්වාසයට ආවෙනිකෝ අත්‍යන්ත වූ පච්චත්ත වූ ලක්ෂණ වගේක් තියෙනවා. ඒක ප්‍රස්වාසයේදී නැහැ. ප්‍රස්වාසය යනකොට ප්‍රස්වාස වාතය කියලා කියන්නේ ඇතුලේ තියෙන එක පිටතට යන වෙලාව. එතකොට ඒකේ තියෙනවා ආස්වාසය නැති ප්‍රස්වාසයටම ආවෙනිකෝ ලක්ෂණ. ඉතින් කියනවා හොඳට භාවනා කරලා විශේෂයෙන්ම විපස්සනා උපදෙස් දෙනකොට ආස්වාසය ආස්වාසය අත්දකින්න ප්‍රස්වාසයෙන් මෙන් කළ බලන්න. ප්‍රසවාස වේලාවේ ප්‍රසවාසයේ අත්දකින්න ආස්වාසයෙන් වෙන් කළ බලන්න කියලා මේ කාර්යයට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒක ඇත්තටම භාවනාවේ 50ක විතර දියුණුවක්. මේහා සමානම දෙයක් මේ දුක් වේදනා අපි මේ සාකච්ඡා කරන මාතෘකාවේ තියෙනවා. අපි හිතමු ඒ දුක් වේදනාව ආවේ මේ බාහිර දෙයක ගැටිලා හෝ එහෙම නැත්නම් වාත අමාරුවක් නිසා හෝ එන්ටන් සක්මන් කරගන්න බැරි නිසා මොනවා හරි හේතුවක් නිසායි ඒ දනිස්ස වේදනාව එහෙම නැත්නම් කොන්ද වේදනාව බෙල්ල වේදනාව එන්නේ. ඉතින් මේ වේදනාව ආවට පස්සේ ඒක අනිවාර්යයෙන්ම මූල කර්මත්තන්නේ මෝහා කරනවා. මූල කර්මත්තන්න බාධා කරනවා. යම් මට්ටමකදී. අන්නේ මා බාධා කරනවත් එක්කම අපිට අර මූල කර්මස්ථාන කරගෙන යෑමේ තැති givisuma නිසා මනාපේ නිසා මේ වේදනාවේ තියෙන පෙළන තවන ගතිය සහ මූල කර්මස්ථානයේ මුහා කරන ගතිය නිසා මේක පිස හැර දැමීමේ එහෙම නැත්නම් නුරුස්නා ගතියක් ද්වේෂයක් පහළ වෙනවා. මේ ද්වේෂය නැත්නම් මේ ද්වේෂ අනුසය ඇතුලෙන් පිටතට එන එක. ඉස්සල තිබුණේ පිටින් ඇතුලට එන එක. ඉතින් යම් කෙනෙකුට දුක් වේදනා පිළිබඳව වේදනානුපස්සනාවකසේ නෙවෙයි මේ විපස්සනා වශයෙන් බලනකොට බාහිරේ හේතුවක් නිසා මේ වැද ගන්න හදන වේදනාවත් ඒ සඳහා ප්‍රතික්‍රියා කිරීමක් වශයෙන් ඇතුලේ තියෙන පිටතර ගලන මේ ආශ්‍රවයත් මේ ශ්‍රාවයත් මේ මෝදු වෙන द्वේෂයත් දෙක වෙන්කොල්ල හඳුනා ගන්න බැරි නම් පරාදයි. කාර්යයට ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොල්ල හඳුනනවා වගේ. ආස්වාසය කියලා කියන්නේ ඇතුලෙන් පිටතට එන එක. ප්‍රසවාසය කියලා කියන්නේ පිටින් ඇතුලට යන එක. ඒ වගේ තමයි වේදනාව ඇති කරන හේතුව මේ කාරණාවදී අපිට කියන්න පුළුවන් පිටින් යන හේතුවක් නිසා වේදනාවක් ඇති වෙනවා. ඇති වෙන වේදනාවට අපි ඇති කරගන්නා වූ මේ द्वේෂය ඇතුලේ ඉඳලා පිටතට යන එක. මේ දෙක වෙන් කරගන්න හඳුනා ගන්න බැරි නම් ඒ මනුස්සයා නිගමනයේට එනවාට පිටින් ආපු වේදනාව නරක එකක් ඒක දුක් දෙන එකක් ඒකෙන් තමයි දුකේ ඉන්නේ කියලා. නමුත් සරුවචනාංශ කියනවා ඒක නෙවෙයි ප්‍රශ්නේ. පිටින් ඇතුළට එන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒක හඳුනාගෙන ඒකට නම් කරලා ඒකට දක්වන මේ ප්‍රතික්‍රියාවේ තමයි මේ දුක රැඳෙන්නේ කියලා. නමුත් ඒක විඳිනගෙන ඇති කරගන්න එකක්. ඒ වෙලාවට වක් කරන එකක්. ඒ වෙලාවට ගලන ශ්‍රාවයක්. ආශ්‍රව කියලා කියන්නේ ඌට. එහෙම නැත්නම් මෝදු වෙන එකක්. මෙන්න මේ දෙක වෙන් කරගන්න හඳුව ගන්න බැරි තාකල් අපි සාධාරණ සටනක් සටන් කරනවා දුක් වේදනාව නැති කරන්න ඕනේ මූල කර්මස්ථානේ මතු කරන්න ඕනේ. ඒ නිසා දුක් වේදනාවට වෛර කෙරුවත් කමක් නැහැ කියලා වගේ. මොකද සරුවචනාංශේ කියනවා මෙන්න මේ වෛර කිරීම මත තමයි මුළු චිත්‍රෙම කඳුරු වෙන්නේ. නිසා කවදා හෝ දුක් වේදනාවක් එනකොට යටින් වැඩ කරන්න ආවෝ ඒ අනුසේ ධර්මයේ දැක්කොත් ඒ පුද්ගලයාට මේ දුක මිහිරියාවක් වෙනවා කිය. සල්ල සූත්‍රයේ සඳහන් කරනවා ඇඟේ උලක් කනුනහම ඉතින් රිදෙනවා. ඒක පිළිබඳව සර්වඥාන්සේ කියනවා එහෙම තමයි කියලා. නමුත් එතනම තවත් තුලක් කරනොත් නම් නොදැරිය හැකි මට්ටමටපත් වෙනවයි කියලා. ඒතර පළවෙනි උල තමයි අර වේදනාවට ඇති වෙලා තියෙන පොළවේ කොකක ගැටීමක් නිසා හෝ හේතුවක් නිසා වේදනාව. නමුත් ඒකට ඇති කරන්නා වූ ද්වේෂය නුරුස්නා ගතිය තමයි දෙවෙනි උල. අන්නේ දෙවෙනි උල Taman විහිං අනගන්න එක. එතනින් තමයි தত্ত্বය පාලනය කරගන්න බැරි තත්ත්වයට යන්නේ. ඉතින් මේක මේ දුක් වේදනා පිළිබඳව කියලා දෙනකොට අහගෙන ඉන්නකොට පිරිසිදුයි. නමුත් ඒහා සමානම වැඩක් වෙනවා සුඛ වේදනාවෙන්. සුඛ වේදනාවෙත් ඒක එනකොටම බොහොම සාදර ගතියක් ඇති වෙනවා. අනේ මට මේක තව වැඩි කරගන්න නැත්තම් ඒ ආදි වශයෙන් සුඛ වේදනාවට සංහීර ගතිය එන්නේ. ඒට අදනාසුළු ගතියක්, කාන්දන් ශක්තියක් එනවා. ඒක එන්නේ රාග අනුසය නිසා එහෙම නැත්නම් මනාපය නිසා ඒ මනාපය දුක් වේදනාවේ වෙන්කරන තරම් අපිට පෞරුෂත්වයක් නැත්නම් එනේන සුඛ වේදනාව වෙන්කරන තරම් පෞරුෂත්වයක් නැත්නම් එනේන සුඛ වේදනාවට අපි බැඳිලා කියනවා මේක මම උපයාගත්ත දෙයක් මගේ ඥාණයෙන් මගේ මුදලෙන් මගේ පුළුවන්කාරකමෙන් මගේ ආඩම්බරෙන් ගත් එකක් කියලා ඒක පිළිබඳව අගේ ආඩම්බරය කරන්න යනකොට අර යට තියෙන අනුසය ආශ්‍රව ධර්ම පොහොර ලබනවා. එන්නේ එන්නේ එන්නේ පුද්ගලයා අර ද්වේෂයෙන් අරමුණෙන් පිටතට ඇදලා දානවා වගේම මේ සුඛ අරමුණ නිසාමත් මූල කර්මස්ථානේ පැත්තකට ඇදලා දාන්න පුළුවන් එක හා සමාන හානියක් කරනවා. ඒක නිසා අත්කිලමතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගයේ කියන දෙක අයින් කරලා මූල කර්මස්ථානේ ගමන් කරනකොටත් අසංහිරං අසංකුප්පං කියන ඒ වේදනා දෙකට ඇති වෙන අනුසේ ධර්ම දෙක හඳුනා ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා දන්නේ තමා විහිං ඇනගත්ත උලකින් අර තිබුණු වේදනාව දෙගුණ කරගෙන තමන්ගේ මූල කර්මස්ථානයෙන් හිත වැටිලා සතිය කඩාගෙන සමාධිය කඩාගෙන පශ්චාත්තාව තත්වයකට යන්න වෙනවා. ඒක නිසා මූල කර්මස්ථාන යද්දී වුණත් අනිවාර්යයෙන්ම සැප දුක දෙක පහළ වෙනවා. ඒක ලස්සනට මේට වැඩිය ටිකක් විචිතුරුව විස්තර කරනවා සලායතන විභංග සූත්‍රයේදී තරුවචනanse සඳහන් කරනවා මේ ගිහි gedara ගෘහාශ්‍රිතව ගත කරනකොට මිනිස්සුන්ට දුක් කියලා જાතියක් තියෙනවා ගෘහාශ්‍රිත දුක් වස්තු විනාශ අමුදරුවන් විනාශ වීම ඥාති විනාශ ඒ වගේම නිന്ദා අපහාස ඒව එනකොට පුදුමාකාර දුක්කටපත් වෙනවා අඹදරුවන් රකින්න ගෘහස්තරය. කුට්ටුම්බයයි කියන වචනේ තමයි සරුවචනසිකට පාවිච්චි කරන කුට්ටුම්බයයි කියලා කියන්නේ ගියක් අරස කරන කියලා. ඒවා කරගෙන ගිහිල්ලා සමහර වෙලාවට දරුවන් ඉස්කෝලේ පාස් වෙනකොට විවාහ කටයුතු වෙනකොට දරුවන්ට දරුවා හම්බ වෙනකොට ලාභ සත්කාර ලැබෙනකොට ගෘහසිත සැප කියලා දෙයක්ත් හම්බ වෙනවා. ඒ දෙක නැති ගෘහසිත අදුක්කම සුඛය කියලා එකකුත් හම්බ වෙනවා. ඉතින් සමහරු මේ ගෘහාසිත දුකේ තියෙන තීව්‍රකමට නැත්නම් සංසාරේ බය දැකලා එයස්තෝ විකල්පයක් වශයෙන් නික්කම්ම සිත හිත පහල කරගන්නවා අබිනිෂ්ක්‍මණය කරලා පැවිදි වෙනවා. ඔය පැවිදි වුණාට පස්සේ තේරුම් ගන්න වෙනවා අර ගේසිත දුක වගේම නික්කම්ම සිත දුක කියලා එකක් තියෙනවා. පැවිදි වුණාට පස්සේ පැවිද්දේ දුකක් තියෙනවා. ඒ වගේම ගේයසිත සුඛය වගේම නෙක්ඛම්මසිත සුඛය කියලා පැවිදි ජීවිතෙත් සුඛපැති තියෙනවා. ඒ වගේම පැවිදි ජීවිතෙත් තියෙනවා අදුක්කම සුඛ. ඉතින් පැවිදි වෙච්ච නැති කෙනෙක් පැවිදි ජීවිතය දිහා බලන්නේ ඒක ඒකාන්තෙම සුඛී සුඛිත මුදිත ජීවිතයක් කියලා. නමුත් පැවිදිලා බැලුවාම ගෘහාසිත සැපේ දුකේ යත්‍ර වගේම පැවිදි ජීවිතෙත් සැප දුක දෙකම තමයි. හැබැයි සරුවච්චන් වහන්සේ මේකෙදී ගෘහාසිත දුකට වැඩිය නෙක්ඛම්මසිත දුක හොඳයි කියලා කියනවා. ගෘහාසිත සුඛයට වඩා නෙක්ඛම්මසිත සුඛය හොඳයි කියලා කියනවා. ගෘහාශ්‍රිත අදුක්කම සුඛයට වඩා නෙක්ඛම්මසිත අදුක්කම සුඛය හොඳයි කියලා කියනවා. ඒක හරියට කියනවා නම් අත්තකිලමතාන යෝග කාමසුකල්ලි කාණ යෝග ඒකාන්තම සංසාරට බඳින්න නිසා ඒ අත්තකිලමතාන යෝගයේ කියන කාමසුකල්ලි කාණ යෝගය කියන කාමසුඛය අත්හැරලා බණ භාවනා කරනකොට මූල කර්මස්ථානයේ ඉඳද්දිත් නික්කම්ම සිත සුඛේ වගේ සුඛයක් තියෙනවා භාවනා සුඛයක්. ඒ වගේම අත්තිකිලමතාන යෝගේ වේ ආත්ම ක්ලමතේ කරනවා වගේ භාවනා කරනවත් තමන් ක්ලාන්ත වෙන විදිහේ දුකක් තියෙනවා. මේ දෙකට අර අත්තිකිලමතාන යෝගේ කාමසිකල්ලි කෝණේ යෝගේ වගේම රාගානුසය සහ දෝසානුසය මුවා කරනවා. ඇති දේ ඇති හැටියට දැක ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා සර්වචනාංශයේ මේ ගේහසිත සුඛ, නෙක්ඛම්මසිත සුඛ, ගේහසිත දුක, නෙක්ඛම්මසිත දුක වගේ ආමිෂ දුක, ආමිෂ සුඛ, අනිරාමිෂ දුක, නිරාමිෂ සුඛ කියලා මේ සංසන්දනාත්මකව පෙන්ලා දෙනවා. විශේෂයෙන්ම අර ගේසිත තත්වයෙන් අයින් වෙලා නෙක්ඛම්මසිත තත්වයට ඇවිල්ලා මේ වගේ බණ භාවනාවක් කරනෝ එහෙම නැත්නම් පැවිදි වෙලා ගත කරන කෙනාට අරතරම්ම ඝන බහල නැති වුණාට ඒ ආරෙටම භාවනා කරනකොට එනවා සැප දුක් දෙකක්. අර භාවනා නොකරන කාලේ තිබුණට තිබුණු දුකට ද්වේෂයත් සැපට ආසාව වගේම භාවනා කරනකොට එන දුකටත් භාවනා කරන සැපටත් තරහ සහ ආසාව පහළ වෙනවා. ඒ දෙක අයින් කරන්න නම් ආරකෙන් ආදර්ශය ගන්න විතරක් නෙවෙයි මේක පිළිබඳව ප්‍රතිපදාවේ කියවිලා තියෙන කාරණා හොඳට දැනගෙන යන්න ඕන. අපි අර ඊයේ පෙරදගත්ත නිදර්ශන ගත්තොත් අපි පොදු සම්මුතියක් වශයෙන් ආනපන සතිය භාවනා කරගෙන යන කෙනෙක් කියලා ගනිමු අපි නිදර්ශනයේ එහෙම කරගෙන යනකොට ඒ ඔක්කොම සැප පහසුකම් අතහැරලා ආරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා කමඨාණක් ලබාගෙන පරියන්ක හත අටක් කරලා ඕන අපි හිතමු ආනාපානට මුණ දාගත්තයි කියලා. ඒකට යෝගාවචරයට හරියට බයිසිකල් එකක් සම්බර කරගෙන යන්න පුළුවන් වගේ ආනාපානට මුණට මුණ දාගෙන ඉන්න පුළුවන් වෙනවා. එහෙම ඉන්නකොට ආනාපාන ක්‍රමයෙන් ක්‍රමෙන් තුනී වේගන යනකොට ඒ කෙරෙහි නීරසකම පහළ වෙනවා. කම්මැලිකම ඒකාකාරීකම සමහරට නිින්දට වැටෙනවා සමහරට නොතේටි යන ගතිය එනවා එතකොට යෝගාවචරයට නිින්දට වැටීම නිසා හෝ සැකයපචීම නිසා හෝ හයියෙන් හුස්ම ගන්න යාම නිසා හෝ දුකකටපත් වෙනවා ඒ මොකද එයා දන්නේ නැහැ මේක තමයි ක්‍රමේ ඒ මන්දිවට එයට යටින් ද්වේෂානුසේ එන්න පටන් ගන්නවා එතකොට මේ හරියට භාවනාවේ යද්දිත් මධ්‍යම ප්‍රතිපදාවේ යද්දිත් ඒකට ද්වේෂානුසේ නිසා තද ඝර්ෂණයක් ඇති වෙනවා ඒකට හුඟව දෙනෙක් භාවනා අතාරිනවා. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කරාට කමඨාන් සුද්ධ කරාට මේ කාරණාව සුද්ධ වෙනකන් මේ කාරණාව හරියට පටහැරලා බේරුම් ගන්නකම ඒ යෝගාවචරයේ ඉන්නේ පුදුමාකාර වෙහෙසක භාවනා නොකරන කායට වඩා වෙහෙසක දැන් ඉන්නේ. මොකද එක පැත්තකින් හිත කියනවා මේ මූලට මූණ දාලා අරමුණේ තියෙනවායි කියලා. නැත්තම් කලින් ආපු බණ කියන නිසාව. නමුත් මූණට මුල අරමුණ දාලා තිබුණාට එපා වෙලා, කම්මැලි වෙලා, නීරස වෙලා, නිින්ද ගිහිල්ලා. එතකොට මේ දෙක අතර තියෙන මේ සැලෙන ගතිය නිසා යෝගාවචරයට මුලින්ම හම්බ වෙන්නේ ඔය නෙක්කම්මසිත දුක. වැඩේ හරි ගිහිල්ලා තියෙද්දිත් ඒකාකාරී ගතියක් පේන නිසා ඒකට හේතුව ඒ යෝගාවචරයා මේ විවේකයේ කියන එක හඳුනන්නේ නැහැ. විස්රාම වීම කියන එක හඳුනන්නේ හුද්දකලාව කියන එක දන්නේ නැහැ. දන්නේ මේ සිල්ලිලාරයේ සහිත සනකෙලියක තියෙන ආමිෂ සුඛේ විතරයි. ඉතින් අල්ලගත් අරමුණ එන්නේ එන්නේ සියුම් වේගන යනකොට විස්රාම වේගන යනකොට විවේක වේගන යනකොට මේ හුදකලා වේගන යනකොට ඇති වෙන द्वේෂය නිසා ඒක කම්මැලි කමක් නිදිමත ගතියක් ඒකාකාරී ගතියක් වශයෙන් द्वේෂයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක මේ ප්‍රාර්ථනා කළවත් දන් දීලාක්වත් තිල් රැකලාක්වත් ගුරුරයාගේ ග්‍රේස් එකෙන් නැත්තම් සුභාසින්සලුලින්වත් අයින් කරන්න බෑ. ඉතී යෝගාචර හරියටම දැනගෙනම මේක මෙතෙන්දී එන එකක් මම මේ මේ තියෙද්දිත් මේ ඒකාකාරීකම දැනගෙන මෙනෙහි කරලා අරමුණ දිගේ යන්න ඕනේ කියලා ඒක ගෙවන් කෙරුවට පස්සේ විශේෂයෙන්ම කායනුපස්සනා කොටස සංසිඳුව ගත්තට පස්සේ අර පීචි පරිසංවේදී සුඛ පරිසංවේදී කියලා ඒ තමන්ගේ ජයග්‍රහණය නිසාම ආලෝකයක් සහැල්ලු ගතියක් විවේකයක් ලැබිලා උදම්මනන්න පටන් ගන්නවා. ඒ උදම් ගැනීම නිසා සුඛයකටපත් වෙලා සුඛයටමත් වීම නිසා අරමුණ මෙනෙහි නොකර ගිලිහෙන්න ඉඩ තියෙනවා. ඒකත් නිර්ාමිෂ වැද්විච්චි සුඛයක්. ඒ අනුය පහළ වෙච්ච රාගානුසයත් නිසා යෝගාවචරයා අරමුණෙන් පිටපයින්නවා. හැබැයි මේ අරමුණෙන් පිටපැනීමට හේතු වෙන රාගානුසය හෝ ප්‍රීතිය එහෙම නැත්නම් මේ අරමුණෙන් පිටපැනීමට හේතු වෙන නිදිමත ගතිය සහිත ද්වේෂානුසය සහිත ද්වේෂය අර ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන කාමසුඛයට වගේ නෙවෙයි ඊට වැඩිය ආධ්‍යාත්මිකයි ඊට වැඩිය ධාර්මිකයි ඊට වැඩිය සියුම් මොහානිය නම් එක විදියමයි ඒ නිසා මෙතනදී මේ යෝගාවචරයට වෙන මේ කලකොලොප්පම යෝගාවචරයේ වැරද්දකටත් වැඩිය නැත්නම් යෝගාවචරයේ නොදැනීමටත් වැඩිය නැත්නම් යෝගාවචරයාගේ වගකීමටත් වැඩිය කමටහන් දෙන ගුරුවරයාගේ වගකීමක් වෙනවා. කමටහන් දෙන ගුරුවරයාගේ දක්ෂකමක් වෙනවා. කමටහන් දෙන ගුරුවරයා වග කියන්න ඕනේ මේකට. ඉතින් ඒක නිසා ඒ භාවනා කරගෙන යනකොට නිතර නිතර කමඨහං සුද්ධ කිරීමෙන් ධර්ම සාකච්ඡාවට පොළඹවා ගැනීමෙන් යෝගාචර හිත අවසල බලනවා. ඊ අවසල බලනකොට යෝගාචරට හරියට සපේලා කියන්න පුළුවන් නම් බොහොම ලේසි ගැටෙලියන එක. නමුත් හුඟක් වෙලාට යෝගාචර ප්‍රකාශ ශක්තිය නැහැ. එන දේ සිද්ධි අවස්ථානුකූල ප්‍රකාශ කිරීමේ ශක්තිය නැත්තම් හරස් ප්‍රශ්න අහලා ආප්තෝපදීස දීලා බණ කියලා ඉඟි කරවලා තමයි මේක ප්‍රකාශ කරගන්න වෙන්නේ. ඉතින් මේ ප්‍රකාශ වුණාට පස්සේ යෝගාවචර දැනගන්නවා අතීතන්නාන් වාගමේ නපටිකංකේ අනාගතං යං අතීතං පහීනන්තං අපත්තං ච අනාගතං අතීතය අනුසරණය කරන්නෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ ඒ වුණාට පච්චුප්පන්නංච යෝ ධම්මං තත තත විපස්සති එන එන ආස්වාද ප්‍රසවාසය ප්‍රත්‍යুৎপন্ন වශයෙන් විපස්සනා කරනවා ඒ වුණත් අසංහිරං අසංකුප්පං වෙල වර එක කුප්ප ගති හිතේ කුපිත පහළ වෙනවා වර එක රාගේ පහළ වෙනවා මේ ආනාපානයේ පරිණාමයේ වීගෙන යනකොට ඇති වෙන දෙයට යට තියෙන අනුසය නිසා මේක හරියට කියව ගන්න බැරුව විවේකයට යන ගමනේ විස්රාමයට යන ගමනේ එහෙම නැත්නම් උද්දකලා ගමනට යන ගමනේ හිත নানা ආකාර පෙරලි කරනවා. ඒ පෙරලිමේ සුඛ වේදනා දුක්ඛ වේදනා වශයෙන් වේදනානුපස්සනාවට දාලා විස්තර කරේ නැත්නම් රූප මාර්ගයෙන් පමණක්ම විස්තර කරන්න අමාරුයි. හැබැයි රූපෙට සාපේක්ෂව තමයි මේ වේදනාව පහළ වෙන්නේ. ආනාපානයි වායෝ පොට්ටබ්බ ධාතුව සංසිද්ධිට සංසිදෙන්න වර එක තනි වෙච්ච පාළු වෙච්ච නිදිමතක තියෙනවා. වර එක උදම්මනන ගතියනවා. අන්නේ දෙක එනකොට ඒක භාවනාවේ වැරද්දක් නෙවෙයි. ඇත්තම භාවනාවේ හොඳ පැත්තක්. මෙන්න මේක හෙලි කෙරුවොත් විවර කරගත්තොත් විෂිතුරු කරගත්තොත් ඒ යෝගාවචරයට අපේ හිතේ මෙතෙක් නොදැක්ක යට කවුලුවක් යටට බැස ගැනීමක් කරගන්න පුළුවන්. ආ නේම කෙරුවට පස්සේ දවසක යෝගාවචරයයේ අරමුණ නීරස වුණා කියලා තරහ කරගන්නෙත් නැතුව නිජමත වුණා කියලා. නැත්නම් අරමුණේ හිත ආප්‍රණිත ගතියක් ආවයි කියලා මන්මත් වෙන්නෙත් නැතුව ගියොත් එහෙම නැත්නම් ඒක සාර්ථක කරගත්තොත් වශී කරගත්තොත් යෝගාවචරයට ආනාපානේ කවදාකවත් නොදැක්ක තරම් වෙනදත් සියුම් කියලා කිව්වට ඊටත් වඩා අති සූක්ෂම තත්වයකට රූප ධර්මයන්ගේ ගැඹුරුම තත්වයකට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම සතියෙත් පුදුමාකාර තීක්ෂණ භාවයකට එන්න පටන් ගන්නවා. ඒ වගේම මේ පෙරලි தত্ত্বය යටතේදී පුදුමාකාර සමාධියක් අඛණ්ඩ සමාධියක් අත්දක් ගන්න පුළුවන් වෙනවා. එතකොට යෝගාවචර තේනවා මේකට ක්‍රමසා විදි තියෙනවායි කියලා. ඒ ක්‍රමසා විදි කියලා කියන්නේ දුක් වේදනා සුඛ වේදනා නැති ශාන්ත සුන්දර ගමනක් නෙවෙයි. දුක එනකොට පිහිටිය යුතු ආකාරයක් තියෙනවා. සුඛේ එනකොට පිහිටිය යුතු ආකාරයක් තියෙනවා. අන්න ඒ දෙකේදී ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කළොත් මේ දෙක හරහා යෑමෙන් යෝගාචරය Tamanටම ආවේනික වෙච්ච Tamanගේම ක්‍රමසා විදි භාගයක් හොයාගන්නවා. අන්නේ ක්‍රම විදි වලට අපිට මෙතනදී ඒ ප්‍රඥාව කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ රාගානුසයට අහු වෙනවා, දෝසානුසයට අහු වෙනවා. ඉතින් එහෙම කරගෙන කරගෙන එන එන රාගෙන එන ආසාවට එන එක නුරුස්නා ගතිය වලට අපි නියම විදියට මෝහන දීලා වමග අරින්න හදන්නෙත් නැහැ. බහුලී බෝ කරන්න යන්නෙත් නැහැ. එනේන විදියට මෙනෙහි කරමින් මූල කර්මත්තාන්ට වාංගු කරගෙන කරගෙන කරගෙන ගියොත් යෝගාවචරය ගිහිල්ලා රොක් වෙන්නේ. ගිහිල්ලා තැම්පත් වෙන්නේ අධික දුකකුත් නැති අධික සුඛයකුත් නැති මධ්‍යස්ථ තත්වයකට. මේ தත්ත්වයට එනකොට අර සැප දුක තියෙනකොට නරඬු වෙන්න කෙනෙක් තියෙනවා දැන් රඬු වෙන්න කෙනෙකුත් නැහැ එතනදිත් යෝගාවචරය ආයසරයක් මේ උත්තරීතර හුදකලාව අඳුරන්නේ නැති කෙනා එහෙම නැත්නම් මේ විස්රාමයේ කියන එක දන්නේ නැති කෙනා එහෙම නැත්නම් මේ විවේකී කියන දන්නේ නැති එකනා මේ අදුක්කම සුඛයට ආවට පස්සෙත් පාළු ගතියක් ගැන කතා කරනවා තනි වෙච්ච කෙනෙක් ගැන කතා කරනවා ඉතින් මෙතනදී අපිට ආයෙ යන්න වෙනවා අර විචාකෝපහසුතුමාගේ ධම්මදින තෙරින්නාසගේ ධර්ම සාකච්ඡාවට අර සැප දුක දෙක පිළිබඳව කරුණු විසඳලා විමසගත්තට පස්සේ ඒ ලැබෙන දැනුමින් විසాకතුම අහනවා ධම්මදින තෙරිනාංශගෙන් ආර්යයන් මේ අදුක්කම සුඛ වේදනාව ඇති සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට ධම්මදින්නාව කියනවා අදුක්කම සුඛ ආයුෂ්මතුනි උපාසක දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි. මේකට හේතුව මෝහ අනුසය අවිද්‍යාව අන්ධකාරේ. නැත්තම් තකතිරුකම. ඉතින් නිසා අර විදිහට අසංහිරව අසංකුප්පව ගැටෙන්නෙත් නැතුව සැලෙන්නේ එහෙම නැතුව අමන්දානන්දයටපත් වෙන්නෙත් නැතුව අපි මේ දෙක හරහා ගිහිල්ලා මේ උපය ගන්නාලාද සාමාන්‍ය මට්ටමේ අදුක්කම සුඛ වේදනාව මේක අදුක්කම සුඛයයි කියලා දන්නේ නැත්නම් යෝගාචරය ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙන්න පටන් ගන්නවා. කොට්ට උඩ තිබ්බ කූඩැල්ලෙක් වගේ අර පරණ පුරුදු සැප දුක දෙකට දුවන්න හදනවා. නමුත් ඒ වෙනුවට මෙතෙක් මෙතෙන්ට එනකන් දුක එනකොට තමයි ඒකට හරියට ප්‍රතික්‍රියා නොකර මේ දුක මගේ කියා ගන්න නැතුව හැසිරීමෙන් දුක පොඩ්ඩක් පැත්තකට කරලා මූල කර්මත්තානේ මතු කරගෙන සැප එනකොට ඒකට උදමනන්නෙත් නැතුව ඒක රාගානුසේවවෙන්ට පොහොරක් නොදී කරගෙන කරන ගිල්ල මේ අදුක්කම සුඛේ එනකොට මේක අදුක්කම සුඛේ කියලා දන්නවනම් අර අත්තිකිලමතාන යෝගයේ කාමසුකල්ලිකාණේ යෝගයේ අතහැරීම වගේම අබිනිෂ්ක්‍මණයක් සිද්ධ වෙනවා මෙතන. එහෙම නැත්නම් ගෙවන් කිරීමක් සිද්ධ වෙනවා. ගෙවා දැමීමක් සිද්ධ වෙනවා. ඒ ගෙවා දැමීම හරහා යෝගාවචරයා ලදලද චිත්තක්ෂණයේ මේ අදුක්කම සුඛේ ලැබෙනවා කියන්නේම විවේකයක් බවත් අදුක්කම සුඛය කියන්නේම හුදකලාවක් බවත් අදුක්කම සුඛය කියන්නේම විස්රාමයක් බවත් සංසාරේ කවදාකවත් අදුක්කම සුඛේ මුහුණට මුහුණ දාලා මේ තියෙන අදුක්කම සුඛය කියන එක අපි දැනගෙන හිටියේ නෑ කියන එකක් දැකපු දවසේ යෝගාවචර දෙනවා මේක මනුස්ස මනසට පමණක්ම ආවේනික වෙච්ච සුවිශේෂී තත්වයක් තිරිසනාට නැහැ. යක්ෂයෙකුට හෝ ප්‍රේතයෙකුට හෝ වෙන කාටවත් නැහැ. මනුස්ස ලෝකේ මනුස්සයෙකුට විතරක් ලැබිය යුතු හැරික එකක්. නමුත් මේ සංසාරේ ගැටේ වැදිලා තියෙන කවදාකවත් එතෙන්ට එන්නෙත් නැහැ. නැත්තම් කලාතුරකින් එන්නේ ආවට ඒකට අවදි වෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ සම්දිස්ථානවලදී සරුවත්‍යංශය දේශනා කරනවා තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ මහන්නේ මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය විවෘත කරන්න කරන්න බබලනවා. වැහෙන්න වැහෙන්න ඒක අකමක යනවා. ඉතින් මෙතෙන් මේ විවේකයට අර්ථකථනයක් දෙනවා නම් විස්රාම් බවට අර්ථකථනයක් දෙනවා නම් මේ කියන හුදෙකලාවට අර්ථකථනයක් දෙනවා නම් අදුක්කම සුඛය හරහා ඒකට එළඹිලා මේ තමයි අදුක්කම සුඛය කියලා එක විවර කරගත්තොත් යෝගාචරයට තේරෙනවා මේ අදුක්කම සුඛයෙන් Taman එළියට ඇදලා දාන්න එහෙම නැත්නම් මේකට උඹට මීට පස්සේ එන්න දෙන්නේ නැහැ කියන්නේ කිසිම බලවේගයක් ලෝකේ නැහැ. තියෙන එකම දේ මේකට නුරුස්නා ගතිය නම් තමන්ගේ තක తీරුකමමයි. තමන්ගේ අවිද්‍යාවමයි. මෝහිමයි. ඉතින් මේ මොහේ අයින් කරන්න තමයි අපි ගේසිත සැප දුක දෙක අයින් කරලා මූල කර්මස්ථානයකට බහැලා මූල කර්මස්ථානයේ හරහින නුරුස්නාගති සහ රුස්නාගති තේරුම් අරගෙන ප්‍රතික්‍රියා නොකර දහසකුත් වරක් උත්සාහ කරලා මේ අදුක්කම සුඛය කියන එක හඳුනාගත්තාම ඒ යෝගාචර දෙනවා මේක මානව හිතේ එදා ඉඳලම තිබුණ එකක්. උනේ මේක දන්නේ නැහැ. ඉතින් මේ විදිහට භාවනා පරියන්කයක මේක දැක්කට පස්සේ ඒ යෝගාවචරයට අනන්තවත් අවස්ථාවල් තියෙනවා. මේ චිත්තේ මේ හිතේ තියෙන මේ රසය මේකට කියනවා විවේක රසය කියලා විස්රාමයේ කියලා කියනවා හුද්දකලාව කියලා කියනවා මේකට ප්‍රේම කරන්න පටන් ගත්තොත් නැත්නම් මේකට අවදි වෙන්න පටන් නැත්නම් මේකත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තොත් මේකත් එක්ක ආලිංගනයක් පටන් ගත්තොත් මේකට ආදරය කරන්න පටන් අරගත්තොත් ඒක තමයි බද්දේ කරත්තයයි කියලා කියන්නේ බැඳුනා වූ එකලා බවක් උත්තරීතර වූ එකලා එකලා බවක් තනිව හැසිරෙන ගතියක් දුකට අත දෙන්නෙත් නැහැ සැපට අත දෙන්නෙත් නැහැ අතරමැද තියෙන අවස්ථාව මේක নিরপেক্ষ තත්වයක් සැප දුක කෙරෙහි අපේක්ෂාවක් තියෙනවා නැතුව මේ ලෝකේ පවතින්නේ දුක සැප කෙරෙහි අපේක්ෂාවක් තියෙනවා සාපේක්ෂයි මේ දෙක මැද තියෙන මේ අදුක්කම සුඛය নিরপেক্ষයි. හැබැයි මේ අදුක්කම සුඛය ප්‍රශස්තම தත්ත්ව නෙවෙයි මේ. ඒකට මේ යන්තම් පිවිසුණා. ඒකම යෝග ජීවිතයේ විශාල මේ සම්දිස්ථානයක් වෙනවා. ඒ වගේම තමයි මෙතෙක් කල ජීවිතේ දිහා බලපු හැටි. එහෙම නැත්නම් ව්‍යසනයක් අමලියක් කරදරයක් කියන එක දිහා බලපු හැටි පිළිබඳව සම්පූර්ණයෙන් නැවත සලකා බලන්න පුළුවන් තත්යකට එනවා. මොකද යෝගාවචර තේරෙනවා හොඳ දෙයක් වෙනකොටම රාගානුසය නිසා ඒ தත්ත්වෙ මුවා කරනවා. නරක දෙයක් වෙනකොටම පටිඝානුසය නිසා අපි අන්න බෙන්ද වෙනවා කලකුල වෙනවා. රාග දෝෂ මොහ නැති වෙනකොට ඒ තියෙන අතරමැදි தত্ত্বය මේක විවේකයක් විස්රාමයක් හුදකලා බවක් විදිහට දකින්නේ මම කොටු වුණා තනි වුණා පාළු වුණා ඒකාකාරී වුණා නීරස වුණා කොන් වුණා කියලා ඒකට වෛර කරන්න පටන් ගන්නවා. ඔන්න ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. ඕක පිළිබඳ දැනීමට තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒ විද්‍යාවට තමයි අන්වර්ථ නාමිකෙන් කියන්නේ බද්දේ කරත්ත කියලා. භද්‍ර කියලා කියන්නේ බොහොම උත්තම වූ මංගල වූ එකලා බවට කැමැත්තා. ඉතින් මේ එකලා බව අපි කියන විවේකය සරුවචනාංශ කියන මේ කායික විවේකයේ වශයෙන් ඇලි ගලි වාසයෙන් අයින් වෙලා අරණ්‍යගත වීමෙන් රුක මූලගත වීමෙන් ශූන්‍යගතගත වීමෙන් තුنين එකකින් අපි සපය ගන්නවා. ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් කියන වීතිකම කෙලස් වලින් අයින් කර ගන්නවා කිය. ඊට පස්සේ ඒ ඇතුළට ආවත් නීවරණ වැඩ කරනවනේ. කාමච්ඡන්ද ව්‍යාපාද වශයෙන් ඊට පස්සේ මූල කර්මස්ථානයකට වාංගු වෙලා ඒ කාමච්ඡන්ද ආදී නීවරණ නැති කරගෙන එයින් ඇති වෙන්න පුළුවන් ඇති කරන නිවරණ ඇති කරන යාමේදී ඇති වෙන හටනේදී වෙන පීඩාවත් අයින් කරලා නිවරණ නැති කිරි ප්‍රසය ඇති වෙන ධානමේ ප්‍රීති සුඛයට බැඳෙන්නේ නැතුව අදුක්කම සුඛයට ආවට පස්සේ ලැබිය යුත්තේ ඒ අදුක්කම සුඛයයි වර්ධනය කළ යුත්තේ ප්‍රේම කළ යුත්තේ තන වඩාගත යුත්තේ අදුක්කම සුඛය කියලා දන්නේ නැත්නම් ඉතින් යෝගාවචරයා අර ධාන සුඛයට ඇලී ගත්තොත් එතකොට බද්දේ කරත්ත වෙන්නේ එතකොට පක්ෂග්‍රාහීකමක් ඇති වෙනවා. එතකොට වංග ගතියක් ඇති වෙනවා. වටවලල්ල කියලා ආය සංසාරයට වැටෙනවා. අදුක්කම සුඛය කියලා කියන්නේ අනන්තය දක්වා විහිදෙන කිසිම පැත්තට චපල ගතියක් නැති මැද රේඛාවක්. ඉතින් ඒ නිසා අපි අඳුනා ගැනීමේදී හරියට වෙන් කරලා දුකෙන් සැපෙන් ගේසිත නෙකම්මසිත සැප දුක නැත්නම් ආමිෂ නිර්ආමිෂ සැප දුක දෙකෙන් අයින් කරලා අදුක්කම සුඛේ තේරුම් ගන්නවා කියන එක හරිම අමාරු විශේෂක දාලා උගන්නන්න තමන්ගේ අත්දැකීම නැති කෙනාට කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ. ඒකේ උපයීමේදී එහෙම නැත්නම් ඒක තමන්ට ලබා ගැනීම සඳහා භාවනාවෙන් කිසිම වගතුවක් නැහැ කිසිම වැඩකුත් නැහැ. භාවනාදී කරන්නේ අර සැප දුක් දෙකට යනකොටත් ඒකට ඇති වෙන්න පුළුවන් අර රාගානුසේ දෝසානුසේ දෙක අයින් කිරීමට පොඩි උපදේශ පන්තියක් දීලා කියනවා. ඒ දේවල් දැනගෙන පොඩ පොඩ අයින් කරන අයින් කරන යන්නේ. ඒතකොට Taman ගිල්ල නොදැනුවත්වම වැටෙන්නේ මේ தත්තෙට. වැටි වැටිලක් තියෙනවා වැටෙන්නත් ඉඩ තියෙනවා. නමුත් වැටුණාට පස්සේ දැන් මේ වැටුනේ උත්තරීතර හුදකලාවකට කියලා වැටුනේ විස්රාමයකට කියලා විවේකයට කියලා හඳුනාගත්තේ නැත්නම් ඔය කොච්චර උපයවුවත් එකකින් ඇති වැඩක් යම් විදියකට උපය ගත්තට පස්සේ අපි විද්‍යාගාර தത്വෙදී නැත්නම් පරියංගයකට ගිහිල්ලා අද්දක වහන සද්ද නොකර ඉන්න තැන ඉඳලා උපය ගත්තට පස්සේ හරියටම මේ උත්තරීතර උදකලාවේ අර්ථකථනය එහෙම නැත්නම් ඒක තමයි අත්දකින්න හැටි ඒ වගේම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මේක කොච්චර මෝනසයනසේ ස්තුති කළා තියෙනවද කියලා දැනගෙන ඒක හොඳට ජීවිතයට සම්බන්ධ කරගත්තට පස්සේ ඒ යෝගාවචරණ එක සක්මන් කරනකොට වුණත් ගන්න පුළුවන්. එදිනදා ජීවිතේ ගන්නත් පුළුවන්. වෙන විදියකට කියන්න පුළුවන් මේ කියන වේදනා සම්බන්ධව තියෙන මේ අදුක්කම සුඛය හඳුනා ගැනීම සඳහා විශාල ප්‍රතිපදාවක් ගිවන් කිරීමක් සීල සමාධි ශික්ෂාවක් අවශ්‍යව ඇත. නමුත් ඒක හොඳට නිර්වචනය කරාට පස්සේ එයින් එහාට ඒක ආනාපානෙන් ගත්තත් බිම්බිම ඇකිලිමෙන් ගත්තත් සක්මනේදී ගත්තත් පරියන්කේදී ගත්තත් ඉඳගෙන ඉඳදී ගත්තත් හිටගෙන ඉඳදී ගත්තත් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ අදුක්කම සුඛ වේදනාවක වෙලාවේ ඉඳලම යෝගාවචරයාගේ තියෙන මේ සම්මුති වැටකඩලු සියල්ලම අයින් කරලා මේක අභියෝගයක් කරන මේක ලබන්න බැරි කොයි වෙලාවේද කියන මේ අදුක්කම සුඛේ හිටකනත් ගන්න පුළුවන් ඉඳකනත් ගන්න පුළුවන් යනකොටත් ගන්න පුළුවන් එනකොටත් ගන්න පුළුවන් ඒක නිසා ඉස්ලාම් මේක මතු කරලා දුන්නා පස්සේ ඒ යෝගාචර දන්නවනම් මේක තමයි මේ ප්‍රධාන තේමාව මේ සූත්‍රයේ එහෙම නැත්නම් මේ බුදුරජාණන්සේගේ දේශනාවේ ඒ සමම කුමන ක්‍රමයකින් මේක අනුග්‍රහ කරනවද කුමන ක්‍රමයකින් මේක තනවා වඩනවද කියන එක ඒකට යෝගාචරයේ සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි ඒකට ඇති වෙන්න සාමාන්‍ය බුද්ධිය තියෙනවා ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේකේ තියෙන নিরপেক্ষ தত্ত্বය තේරුම් ගන්න ඕන. මේ අදුක්කම සුඛයේ තියෙන নিরপেক্ষ தত্ত্বය එකක් තියෙනවා. හැබැයි කවදාවත් ඊට කලින් ගෙවම් කරපු සැප දුක් දෙක නොවිඳ මේකට එන්න බෑ. ඒ නිසා යෝගාවචරයට සැප අවශ්‍යයි. ඒක පිටමද ද්වේෂ කරන්න යන නරකයි. යෝගෙම යෝගාවචර යම් ප්‍රමාණයක් දුකත් අවශ්‍යයි. මේ දෙක සංසන්දනය කිරීමෙන් තමයි ওই මැද තියෙන අදුක්කම සුඛයට එන්නේ. ඒ නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මේ සැප දුක දෙක දෙකට එකතු කරලා දෙකෙන් බෙදෙන එක නෙවෙයි. ඒ වගේ මේ ගණිත ක්‍රමයට ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඊට වඩා හාත්පසීම වෙනස් දෙයක්. මේ දෙක සාපේක්ෂ තත්වයක තියෙද්දී ඒ සාපේක්ෂ තත්වයේ තියෙන ආදීනව දැකලා මේ নিরপেক্ষ තත්වයට යන ගමනක් මෙතන තියෙන නිසා අදුක්කම සුඛ වේදනාවට යම් ප්‍රමාණයකට අවදි වුණාට පස්සේ ඒ යෝගාවචරය ගුරුවරයාගෙන් නිදහස් වෙනවා. කර්මස්ථානෙන් නිදහස් වෙනවා. ඉරියව්වෙන් නිදහස් වෙනවා. භාවනා මධ්‍යස්ථානෙන් නිදහස් වෙනවා. එයාට තියෙන්නේ ඕනෙම තැනකදී මම ඉන්නේ දැන් දුකක ඒ දුක තියෙන මට द्वේෂය මේ මම මේ දුකයි මේ द्वේෂයයි අවබෝධ කරගත්තොත් වැටෙන්නේ කියලා අදුක්කම සුඛේ. එහෙම නැත්නම් තමන් ඉන්නේ මේ වෙලාවේ සුඛයක ඒ සුඛය පිළිබඳ තියෙන ආසාවක් ඒ ආසාවයි ඒ සුඛය දෙක අඳුනගත්තට පස්සේ ගිහිල්ලා වැටෙන අදුක්කම සුඛයට. එනිසා දුකෙන් පටන් ගත්තා සුඛෙන් පටන් ගත්තා නැත්නම් අදුක්කම සුඛේ පටන් ගත්තත් තේරෙයි දවසේ අපි මොන චරිතය ගත කරත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් පැවිදි වුණත් උපැවිදි වුණත් මේ වැඩි වේලාවක් අපි භාවනා කළත් නොකළත් තියෙන අදුක්කම සුඛය තමයි. නමුත් අපි හිතනවා අදුක්කම සුඛය හරි පාළුයි කියලා. ඒ නිසා අපි নানা ප්‍රකාර ක්‍රම හොයනවා මේ අදුක්කම සුඛය ආවට පස්සේ ඒක වර්ණ ගන්නවන්න. විචිත්‍ර කරන්නේ වන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා වන්දනා ගමනක් දාගන්නවා. දැන් එක දෙයක්ම කරලා ඇති වෙලා දැන්. එහෙනම් හරි පාළුයි කියලා රේඩියෝ එක දාගන්නවා. එහෙම නැත්නම් කම්මැලි කියලා පොතක් කියවනවා. නැත්නම් ටෙලිවිෂන් එක බලනවා. නැත්නම් පිච්චර් එක බලන්න යනවා. පික්නික් යනවා. ඉතින් මේ ඔක්කොම කරන්න පුළුවන් මිනිහට අපි කියන පොහොසතයි කියලා. අයියෝ මේ උත්තරීතර උදකලාව කියන સંદર્ભේ මූලිකාගේවත් එහෙම නැත්නම් මේ ආර්ය ලෝකයේ තියෙන නිරාමිසම් පීති සුඛං නැත්නම් විවේකජම් පීති සුඛං කියන එක දන්නවනම් මේ නව තාක්ෂණයෙන් අපිට මේ දෙන්න හදන දේ එතෙන් අපි මේ කිට්ටුවන්තියෝ නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ අපිට දෙන්න හදන දේ සර්වචනාංශගේ මිම්මෙන් බලනකොට බුදුම හිතෙනවා එක දවසක් මිනිස්සෙක් මේ ගෙදර පූසෙක් හැදුවලු. හදලිලේම හැමදාම ඒ ඒ පූසට හොඳ කැමති කැම ගෙනත් දීලා මොකක් හරි මීයේගේ ප්‍රශ්නයක් කර තියෙන නැති ඒ ප්‍රශ්නෙත් ඉවරයි මනසට හරි ලාභයි නිසා කන දෙක දවසක් මේ පූසට කල්පනා වුණාලු. මේ මං උදේ ඉඳලා හඳනක හම්බ කරලා ගෙදර එන ගමන් කොහොම හරි මට රසමසූලක් ගෙනත් දෙනවා මම කවදාකවත් මේ මියට දහලා කලා නැහැ කියලා. මම කවදාවත් මේ විනාඩි දීලා නැහැ. මොකද බීයේ e දැකපු ගමන් ඌට කාලා ඉවර වෙනවා කොයි වෙලාවෙද දන්නේ මේ ගෙහිමියා මතක් වෙන්නේ නැහැ. නැත්තම් ස්වාමියා මතක් වෙන්නේ. ඊට හරිම සවුත් වැඩේ. මම කවදා හරි මේ මිනිහට සලකන්න ඕනේ කියලා ඒක දවසක් මී ගුලකට මැනපුවාම මී බඩව තුන් හතර දෙනෙක් වහුනලු එක කටටම. එතකොටම සතිය වීටියාලු. ඒක අද නම් දෙන්නම් කියලා. මනෝට අර මනුස්සයා බත් කනවලු ගිහිල්ලා මී පැටියෙක් ලේ වැක්කරේදී පෑම්පි කන උඩ තියලා ගියාලු යන්නේ. ඌ හිතුවා ඉතින් විශාල සැලකිල්ලක් කියලා අර මනුස්සයාට බත් පිඟානවත් කා ගන්න නැහැ. මොකද මීයාගේ අතිවිශේෂ සැලකිල්ල හින්දා. ඔය වගේ තමයි අපේ නෑදෑයෝ, අපේ කිට්ටුවන්තයෝ අපිට ලබලා දෙන සැප. මේ සියල්ලම තද්ද බල විද්‍යාවක ඉඳලා කරන වැඩ. එවිට මොකද කරන්නේ අර මීයා විශාල කැපකිරීමක් කළා තමයි තමයි කට රහුවෙච්චි ලේ පෙරන මී වැටියෙක් බත් පිඟාන උඩ තිබ්බේ. ওই වගේ තමයි මේ බද්දේ කරත්තේ දන්නේ නැත්නම් විවේකයේ දන්නේ නැත්නම් විස්රාමයේ කියන එක දන්නේ නැත්නම් හුදකලාව කියන එක දන්නේ නැත්නම් අපි අපේ හුදකලාව නසා ගන්නවා විතරක් නෙමෙයි කිට්ටුවන්තේ හුදකලාව නසනවා. අපි කියන එහෙම නොකරනවා නම් හරි පහළුයි කියලා. එතිකෝ සරුවචනාංශේ බුදු වුණාට පස්සේ ඒ වගේ ගැඹුරු ධර්ම දේශනා කරන නිසා පුද්ගලයා අනේකෝ ශාස්ත්‍රුන් වහන්සේලාට වගේ විශාල පිදවිලි පෙනුමක් සුදක් පූජා භාණ්ඩ අරගෙන රැස් වෙලා තියෙනවා. එතකොට නාගිත කියලා හාමුදුරගෙන තමයි ඉඳලා තියෙන උපස්ථාන ආනන්ද හාමුදුරපත් වෙලා නැහැ. ඒ කියන්නේ ප්‍රථම බුද්ධ ශාසන වෙච්ච වැඩක්. ඒක බමුණු ගමක් ඒ උනත් බුදුහාමරගේ කීර්ති නාම නිසා විශාල සෙනගක් ඇවිල්ලිවලා මේ අරන්නේ දොරකඩ විශාල ගෝසාව නිසා නාගිතාමතුකි ලැබුවට පස්සේ කිවලු අපි අදහන්නේ Hindu ආගමේ වලට මේක බවත් ගෞතමයන් වහන්සේ නියමාකාර දර්ශනයක් පෙන්නනවා අපිට උන්වහන්සේ අපේ ගමට වැඩපේක ලොකු දෙයක් අපි මේ පූජා භාණ්ඩ ගෙනාවා මට අපිට අවස්ථාවක් දෙන්නේ කියලා ගිහලා පූජා කරන්න. ඉතින් නාගිතාමතුරු ගියාට පස්සේ බුදුහාමුදුරුවන්ගෙන් අහුවා නාගිතාමතුරු යනකොටම බුදුහාමුදුරුවෝ කර කෙවුල වගේ කවුද කෑ ගහන්නේ කියලා අහවලු මේ දොරකඩ අරන්නේ දොරකඩ ඊට පස්සේ නාගිතාවන කළු මම ඒක කියන්න තමයි ආවේ සංස විශාල පිරිසක් ඔබ වහන්සේ දැක ගන්න විශාල පූජා භාණ්ඩරකයක් කරන ගෞරවයෙන් ආවිනේ ඊට පස්සේ කළු මට කෙවුලොත් එක ගමනක් නැහැ මගේ කිසිම කැමැත්තක් නැහැ හම්බ වෙන්න යන්න කියන්නේ කියන අපිට පේන්නේ බුදුහාමසන්ගේ තියෙන කරුණා මෛත්‍රිය මෙතනදී අමුතු විදිහට බලන්න වෙනවා ඊට පස්සේ නාගිතාවන්තුරු ගිහිල්ලා කිව්වල අර පිරිසට සරුවචනාංශ විවේකයට කැමැති ඒ නිසා මේ වෙලාවේ හම්බ වෙන්න බෑ කියලා කෙලින්ම අර විදිහට කියන්න බෑනේ. ඩිප්ලොමැටිකලි කියලා තියෙනවා. ඒකට අර පිළිදෙ කිව්වලු අයියෝ අපි ඒක දන්නෙත් නෑ කොහොම හරි කමන්නේ අපි එකක් කියන්න. අනේ අපි ජීවිතේට කවදාකවත් මේ අවස්ථාව දෙපාරක් හම්බ වෙන්නේ ලැබෙන්න පුළුවන් නම් පැයකින් දෙකකින් හරි කමන්නේ අපොයින්ට්මන්ට් එකක් කරන් දෙන්න කියලා. ඊට පස්සේ නායක දහමතු ආපහු ගිහලා කළේ මේ මිනිස්සු ඉතාමත්ම සද්ධාවෙන් බොහෝම කාර්යබහුල මිනිස්සු අගහිකකම් තියෙන මිනිස්සු නමුත් සරුවචනාංශ දැකීමෙන් ඇති පින නිසා ඇවිල්ලා ඉල්ලනවා කියලා. සරුවචනාංශ කියනවා එතකොට නාගිතුමා ඔබට සැරයක් කිව්වා මේ කෙවුලොත් එක්ක මට ගනුදෙනුවක් නැහැ. මම කැමති විවේකෙට. මට මගේ විශ්‍රාමයේ දීලා යන්න කියන්නේ කියලා. ඉතින් නාගිතාමඳුරන්ට නොයත් බෑ ගිහිලා කියලා දෙනවා සරුවචනාංශේ විශ්‍රාමයට කැමති විවේකයට කැමති ඒ නිසා මේ වෙලාවේ විවේක ගන්නවයි කියලා. ඉතින් අර මිනිසුන්ට විශාල චිත්ත පීඩාවක් ස්වාමීන් වහන්සේ දැන් දෙසරයක් අපි විනය මහන්සි වුණා. අනේ ස්වාමීන් වහන්සේ ඒ වුණාට මොනම විදියකින්වත් මේක අතහැරලා බෑ. මොකද අපිට ආය හම්බ වෙන්නේ නැහැ මුළු කපකට මෙහෙම බුදු කෙනෙක් දකින්න කියලා පින්සෙන් දුවේ නිසා ආයෙත් නාගිතහමඳුර ගිහිල්ලා තියෙනවා බුදුහාමුදුර ගන්න. ගියාට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරන නාගිතමඹට සැරයක් කිව්වා. දෙසරයක් කිව්වා. තුන්වෙනි සැරයටත් කියන්නේ මෙච්චරයි. ඔය කෑ ගහන කෙවුලන් එක මට කිසිම දෙයක් නැහැ සරුවචනංශේ විවේකයට කැමති සරුවචනංශේ විස්රාමයට කැමති හුදකලාවට කැමති උඹ ඉඳගනින් උඹට මට එකක් කියන්න තියෙනවා මොකද්ද මං යන ගමනක ගව් අතරන් දුර ඉස්සරහමට කවුරුත් පේන්න නැත්තම් ගව් අතරන් පිටිපස්සේ මට පේන්න නැත්තම් ආනන්ද මට ඕන තරම් වැසිකිලි කැසිකිලිවත් කරතයි එච්චරයි මට උඹට කියන්න තියෙන්නේ කියලා ඔය තරම් බද්දේ කරත් කියන්නේ ඕන ඕකට තමයි අර මිනිසුන්ගේ පැත්තෙන් බලනකොට නම් ඉතින් කලාතුරකින් කෙනෙක් තමයි කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ. ඉතින් මේ මිනිස්සු ඒ බුදුහාමරට උපස්ථාන කරන අර පූසා ස්වාමියාට උපස්ථාන කරා වගේ Taman ඩම් බෙච්චර ලේ පෙරන මස් මීයේ කියලා බත් එකට දෙන එකෙන් තමයි. නමුත් සරුවචන්සේගේ පණිවිඩයට හාත්පසින්ම වෙනස්. උන්වහන්සේට වැද්දගත්ම දේ තමයි විස්රාමී. වැදගත්ම තමයි විවේකී. වැදගත්ම දේ තමයි මේ හුදකලාව. වැදගත්ම දේ විතරක් නෙවෙයි උන් හතර කියන දේ පණිවිඩෙත් ඔච්චරයි. ඉතින් සා භාවනා කරන්න යනකොට මේ අදුක්කම සුඛ වේදනා කියන තැනේදී අර රූප ධර්ම වල තද ගතිය ගුරුසු ගතිය අතහැරලා මධ්‍යස්ථයෙන් තියෙන নিরপেক্ষ වූ අවකාශය හොයාගන්න කතා. ඇත්තටම වැදගත් ඒක හරි හොඳයි. ඒ පාරෙම තමයි මෙතෙන්ට යන්න තියෙන්නේ මේ සැප දුක දෙකේ දුවන ගමනක් තමයි අපිට අපේ දෙමව්පිය අපිට උගන්ලා තියෙන්නේ. අපි ගුරුවරු කියන්නේ ඔච්චරයි. දේශපාලනඥයෝ අපිට දෙන්නේ තොච්චරයි. ආර්ථික විද්‍යාව කියන්නේ තොච්චරයි. සමාජ විද්‍යාව කියන්නේ තොච්චරයි. මේකට ජීවිතෙත් මදි අපිට. අතිකාල සේවාවල් වැඩ කරලා තමයි අපි කීයක් හරි හම්බ කරගන්නේ මේ සැප ලබන්නේ. ඒ ලබන සැප ඒකාන්තෙම දුකකින් හමාර වෙන බවත් ඒ හමාර වෙන දුක දැක ගන්න බැරි මේ සැපට තියෙනා වූ කාම ආසාව නිසා නැත්නම් කාම අනුසේ නිසා බවත් ඒ ධම්මදින තෙරණාංශ කියන කතාව කාටවත් නෑ බෑ කියන්න බෑ උත්සාහ කළ බැලුවොත් පේන දෙයක්. ඒ වගේම අපි නිතරම කරප්පන් එන එපා කියන නොදකින් නොපතන් රුස්නාගති පහන මේ දුක් වේදනා හැම වෙලාවෙම යන්නේ සැපක් දීලා කියලා. ඒක අලුතෙන් කියන දෙයක් නෑ. නමුත් ඒක අපිට දකින්න බැරි. මොකද දුක එනකොටම මූණ රක් කරගන්න නිසා. නුරුස්නා ගති පහළ වෙන්නේ නැස නැත්තම් ද්වේෂානුසය පහළ වෙන්නේ නිසා. මේ ආකාර දෙකට මේ සැප දුක දිහා බලනකොට ඒ සැප දුක කෙරෙහි තිබුණු මුනත වටිනාකම සම්පූර්ණයෙන්ම බොඳ වෙන්න පටන් ගන්නවා. එදාට තේරෙනවා සැප දුක් දෙකේ අපි හොඳට යෙදී ගත කරලා ඒක ප්‍රමාණ කරලා ඒක පරිච්ඡේද කරලා දැනගත්තොත් අපි ඉඳගෙන ඉන්න පරියන්කේ 100ට කොච්චරද සැප දුක දෙක තියෙන්නේ බොහෝ විට තියෙන සැපත් නැති දුකත් නැති තත්ත්වේ. මේක එනකොට අපි මේක නුරුස්නා ගතිය අවිජ්ජානෝසේ හැටි. නිසා අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙනවා දුක පිළිබඳ ඇති අවිද්‍යාවට අපි ප්‍රේම කරනවායි කියලා. ඒ වගේම සැප පිළිබඳ ඇති ආසාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවායි කියලා. ඉතින් මේකෙන් අපි පොඩ්ඩකට ගලවලා ඒ කියන්නේ මේ සැප දුක කියන ක්‍රමයෙන් ජීවිතේ දිහා බලන හැටි දිහාවදී මේ සැපයි දුකයි දෙක ගලවලා බැලුවොත් අපිට තේරෙන පටන් අර ගන්නවා මේක භාවනාවේ උපේන එකක් නෙමෙයි හැබැයි භාවනාවෙන් තමයි මේක පරිච්ඡේද කරන්නේ අල්ලගන්නේ මෙතනින් තමයි අල්ලගත්තට පස්සේ පේනවා මේ ක්‍රමේ විතරක් නෙමෙයි මේක උපයන්න තියෙන්නේ කොයි පරියන්කේ හිටියත් කොයි ඉරියව්වේ හිටියත් කොයි තැන හිටියත් අඳුනගත්තට පස්සේ ඒක අපි අතහරින්නේ තමයි පිටිපස්ස යන හේවණැල්ල වගේ අදුක්කම සුඛේ එනවා. නමුත් එනේන වෙලාවේ හඳුනගන්න එක තමයි ඒ මේ මිනිස්යාගේ සිහි බුද්ධිය කියලා කියන්නේ ගැඹුර දකින්නයි කියලා කියන්නේ. එහෙම නැත්නම් විනිවිද බලනවායි කියලා කියන්නේ විපස්සනා කරනවායි කියලා කියන්නේ. එතන ඉතින් ඒකට බලනකොට අපිට තව කෙනෙකුගේ අදුක්කම සුඛේ උපයාදීමක් කරන්න බෑ. මමගේ ප්‍රියතම දරුවට නැත්තම් භාර්යාවට අම්මට තාත්තට අදුක්කම සුඛය ඇති කළ දෙනවා කියන එක කරන්න බෑ මොකද එයාට යාගේ කෝටයක උප්පත්තියම ලැබිලා තියෙනවා. එයා දන්නේ නැත්තම් ඒක නෙවෙයි ඉල්ලන්නේ සැපනම් අපි මේ දැන දැන හෝ දැක දැක හෝ මේ සැප දෙනවයි කියලා කියන මනුස්සයා නොමග ඇවිල්ලා. අඩු ගන්න මේ මනුස්සයා මේ ආසය ධර්ම ගැනවත් අනුසය ධර්ම ගැනවත් ඉගෙන ගන්න නැතු කෙනෙකුට සැප දෙනවයි කියලා කියන්නේ ඒ කාන්තේම අර ඔය මේ මොකේද මේ මැක්ඩොනල්ඩ්ස් වල වැසිකිළිය වල ගහලා තියෙනවා මේ වෙනම එකක් ඉන්ජෙක්ෂන් කටු දාන්න කියලා. ඒක තමයි ලොකු සේවය මොකද මේ කුඩු ගහන කට්ටියට ඉන්ජෙක්ෂන් කටු අතන මෙතන දාන වෙනකොට කරන සේවයක් තමයි ඉන්ජෙක්ෂන් කටු අරන් දෙනවා. අන්න ඉන්ජෙක්ෂන් කටු අරන් දීමක් විතරමයි ওই සැප දුක දීමෙන් කෙරෙන්නේ. අරු කරන බැහැය දිගටම යනවා. ඒක හතර මෙතන දාලා කකුල පහ ගන්නවට තමයි ඉන්ජෙක්ෂන් අරට දාන වෙනම ඩස්බින් එකක් තියලා තියෙන. එච්චර තමයි කරන්න පුළුවන්. කවදාද අපිට පුළුවන්න්නේ අපේ ප්‍රියමනාප ඇත්තන්ට නැත්තම් අපිට අපි ඒකට බුදුජානනාංශය කියන්නේ සැලකිය යුතු ඇත්තෝ කියලා අපි. මේ මේ මේ සැප දුක දෙක කියලා දීලා අදුක්කම සුඛය කියන කුඹරට හැම කෙනා ළඟම තියෙනවා. කරුණාකර මේකට විවෘත වේවා කියන ප්‍රශ්නේ කියලා දෙන්න තියා Tamanට තේරුම් ගන්නක් කොච්චර අමාරුද කියලා බලන්න. මොකද අපි ජීවත් වෙන්නේ සැපස වෙන ලෝකයක. අපි දිවා රාත්‍රී දෙකේ තුන් ආකාරයකට සැප Tamanගේ ඉඳුරම් පිනවීමෙන් ලබනවා. මේකට කියනවා කාම ආසාව කියලා. කාම ආසාව කියන්නේ ඇහ කන දිව නාසය කය මන. එච්චරයි. ඊට පස්සේ ඒකනේ මම නිතරක් නෙවෙයි මගේ අයටත් කිට්ටුවන්තයටත් ගමටත් රටටත් ජාතියටත් කියනොට භව ආසාව කියනවා. තමන්ගේ ඉදurang මට්ටමට යනකොට කාම ආසාව කියනවා. නමුත් පිටායට පිට කියනකින් මේ කිට්ටුවන්තේන්ට මිත්තා මච්චා කියලා තමයි සරුවචන සඳහන් කරන්නේ මිත්‍රා මාත්‍යවරුන්ට දරුවන්ට මේ සැප ලබා දීමන කියනවා භව ආසාව කියලා. භව ආසාවට යන්නේ අපි විශාල තමන්ගේ සැපත් කැප කරලා මම කියන එක අමතක කරලා අපි කියන ධර්මෙ දිගේ. ඒතර ඒ වගේ ලොකු කැක්කමක් තියෙනවා. මම මේ මගේ සැපත් පාවා දීලා කරන මේ වැඩේ සාර්ථක වෙන්න ඕනේ. නමුත් ලෝකේ වැඩ කරන්නේ බීජ නියාමයට, චිත්ත නියාමයට, උදු නියාමයට, කර්ම නියාමයට. ඒ කරන දෙයට මොන හරි බාධාවක් ආපු ගමන් ඒ මනසට Tamange සැප හොයන්න ගිහිල්ලා බාධා වෙනවට වඩා තද බල ද්වේෂයක් එනවා. මගේ අපේ කට්ටියගේ දෙයකට සැප හොයන්න යන ගමන්ට බාධා කෙරුවොත්. ඒ ද්වේෂයට කියනවා විභව තණ්හාව කියලා. භව තණ්හා වැඩි වෙන්න වැඩි වෙන්න විභව තණ්හා වැඩි වෙනවා. මේ දෙකටම යටින් කාම තණ්හාව යනවා. Tamange ඉඳුරන් පිනවීමේ ආසාව. ඉතින් මේ තුන එකිනෙකට පටලවා ගත්තට පස්සේ හිතන්න අමාරුයි මිනිසෙකුට ජීවිතයක් ඇතුළත මේ ආසාවල් සන්තුෂ්ත කිරීමට මෙච්චර අවුල් වෙනවනම් දුකට වැටිච්චාම ඊට වැඩිය ගොඩාක් පිස්සු ඇදෙනවා වික්ෂිප්ත වෙනවා මානසික ලෝක එනවා මේ දෙක ගෙවම් කරලා මැද තියෙන එකේ අඩු ගානේ මධ්‍යම ප්‍රතිපදාව කියලා ඕ ඒ මධ්‍යම ප්‍රතිපදාවට යන්න බැරි ඒකට නුරුස්නා ගතිය නිසා කියන එක හෝ කොච්චර සියුක්ත කියලා හිතන්න කොච්චර ගැඹුරුද කියලා හිතන්න ඉතින් ඒ දේ තමයි මේ බොහොම ලස්සනට පෙන්වන්නේ ආස්වාද ප්‍රසවාසයේ මුලදී පටන් ගන්නකොට බොහොම ගොරෝසුයි. ඒක මේ එන කම්මැලිකම නීරසකමත් ගෙවාගෙන ඊට පස්සේ සියුම් වුණාට පස්සේ එන තියෙන සැප දුකත් සැපත් සුඛයත් ගෙවාගෙන ඊටාම සියුම් තත්ත්වයට යනකොට රූපේ ගෙවම් කරනකොට යම් ආකාරයකට අදුක්කම සුඛයට යනවා. ඒක ඒ විදිහට ඒ මට්ටමට ගියාට පස්සේ හෝ බොහෝ වෙලා ගත කිරීමේ අදුක්කම සුඛේ ඊ타ත්ම සාරමණ්ඩේට ගොබේට බැහැ ගන්න පුළුවන් කියන කතාව ප්‍රතිපදාවක් වෙනවා. මේක කවදා හරි අත්දැකයි කියලා හිතමු කවුරු හරි. හොඳට සියුම් වෙලා, සූර වෙලා, ක්‍රමසාවිත් දැනගෙන හොඳටම ඒ සියුම් තත්ත්වේ ඉන්නකොට එයාට කියන්න පුළුවන් ආස්වාසි ගෙවම් කළ ප්‍රස්වාසයට යන්න ඉස්සෙල්ලත් අතරමැදත් ඕක තියෙනවා. ප්‍රස්වාසය ගෙවම් කළ ආස්වාසයට යනවලත් ඔතන තියෙනවා. ඒසාර විනාඩි ගාණක් ආනපන සියුම් කරලා ගන්න මේ නොදැනෙන తত্ত্বය ආස්වාස ප්‍රස්වාස දෙකක් මැද තියෙනවා. හොඳට ආස්වාසි ඉවර වෙනකොට බලන්න හොඳට ප්‍රස්වාසි ඉවර වෙනකොට බලන්න කිව්වහම ඒ යෝගාවචරයට තියෙනවා ඒක සඳහා පටන් ගන්නකොට නම් අර වගේ දීර්ඝ ගමනකින් අල්ලගත්තට මේ හුස්ම දෙකක් මැද මේක තියෙනවා. ඊට පස්සේ සැපක් ගෙවිලා දුකකට යන්න ඉස්සලා අතරමැදක් තියෙනවා ඔකේ. සැපේ ඉඳලා දුකට මාරු වෙන්න ඉස්සලා අදොක්කම සුඛයට ගිහිල්ලා තමයි යන්නේ. ඒ වගේම සද්ද දෙකක් මැදක් තියෙනවා. හිතවිලි දෙකක් මැදක් තියෙනවා. හැම ජවනිකාවකම තව ජවනිකාවක වෙන් කරන්නේ මේ අදුක්කම සුඛේ ආවාරයක් යොදලා. නමුත් අපේ හිත කොච්චර තුච්ඡද කියනවනම් කොච්චර පාහරද කියනවනම් කොච්චර කෙලස් පරද කියනවනම් කොච්චර සිද්ධි බහුල වෙන තත්තර කැමැතිද කියනවනම් කද්දාකවත් මේක දකින්නේ ඒක දක්කන්න කරකවාගෙන අරගෙන යන්න ඕන. යන්නේ කොහොමද? ඒ හිත බලන්න කැමැති මේ ආස්වාස් ප්‍රසාර දෙක අතර තියෙන ગેප් එක පන්නලා ආස්වාසේ දකින්න කැමති නම් පුළුවන් නම් ඒක බලන්න කියනවා. ප්‍රසවාසයේ දකින්න පුළුවන් නම් ඒක අහුවෙනවා. ඒක බලන්න කියලා බලලා ඒක පුළුවන් තරම් පටන් ගන්නත් ඉස්සල පටන් අරගෙන ඉවර වෙනකම බලනකොට ආසත් ප්‍රසවාසයේ සියුම් පටන් ගන්නම සහ සියුම් හමාර වීම දකින්නකොට අනිවාර්යයෙන් මෙතෙන්ට යනවා. ඒ නිසා අදුක්කම සුඛය කියන එක හඳුන්වා දීම බොහෝම දුර ගිහිල්ලා ගමන් අඳුනගත්තට ඒක නිසිපාදී අවබෝධ කරුවොත් හැම චිත්තක්ෂණ දෙකක් මැදම වේදනාව සම්බන්ධයෙන් ඔය කියන මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. නමුත් හිතේ තියෙන චපලකම කියලා කියන්නේ මජ්ජේ සූත්‍රයේදී පෙන්වලා දීලා තියෙනවා. සැප දුක දෙක එකට අල්ලලා මැහුම් දාන එක, ගෙත්තන් දාන එක තමයි මේ තෘෂ්ණාවගේ වැඩේ. ඒ දෙක අතරමැදි තියෙන ගෙවම් කරන අදුක්කම සුඛය අහුවෙන්නේ නැති විදියට තමයි මේ ගෙත්තම ගොතන්නේ. ඒක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය. ඉතින් මේක තමයි අපි කියන්නේ මේ ගොරෝසු දැනුම එහෙම නැත්නම් ගොරෝසු ලෝකයේ තියෙන සැප දුක්. ඉතින් ඒව යට විපස්සනා කරනකොට බහින්න බහින්න බහින්න බහින්න අර සැප දුක් වල මේ හේවණලි රාශියක් හම්බ වෙනවා. හම්බෙලා ගැඹුරට ගියාට පස්සේ තමයි ඒ අදුක්කම සුඛය කියන තැන අපිට යන්න පුළුවන් ඉන්නේ. යන්න බෑ කියලා නම් ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉන්න කිසි කෙනෙකුට ඒක ආගන්තුක නැහැ. උත් මේකයි බද්ධේ කරත්තේ කියලා කියන්නේ. මේකයි විවේකයේ කියලා කියන්නේ. මේකයි විස්රාමයේ කියලා කියන්නේ. මේකයි හුද්දේ කලාව කියන කියන එක එතනදීම වැටහෙනවා කියලා කියන්නේ නිවන හා සම්බන්ධ නිවන හා සමාන වටිනා විප්ලවයක්. ඒ මොකද එතෙන්දී එන්නෙම පාළු ගතිය, තනි ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය, පැනලා කොහරි යන්න හදන ගතිය. ඒ නිසා පුහුණු කරගෙන කරගෙන කරගෙන ගියොත් ඒ නිවන සඳහා දස පාරමිතා පුරලා ත්‍රි හේතුක ප්‍රත්‍යන්ති ලැබලා මෛත්‍රී බුදුන් දැකලා එහෙම සැලසුම් කරන්න පුළුවන්. හැබැයි ඒත් පාඩු නෑ. හැබැයි මේ හුස්ම දෙකක් මැද තියෙනවා. හුස්ම දෙකක් මැද තියෙනවා. ඒ නිසා තීක්ෂණ බුද්ධිමත් උග්ඝටිතඤ්ඤු විපංචතඤ්ඤු වගේ කියන නැත්තඳ ඒක කියනකොටම ඒකේ මයික්‍රෝ ලෙවල් එකේදීම අහුවෙනවා මේ නිවනක් නැත්තම් සංසාරේ පවතින්න බෑ. සංසාරයක් නැතුව නිවනට පවතින්නත් බෑ. ඒ නිසා සංසාරේ අපි මෙතෙක් ආසයි කියපු දේවල්ම අරගන්න අරගෙන විනිවිද බලන්න විනිවිද බැලුවාට පස්සේ හරියට චිත්‍රය බල්ලා චිත්‍රේ භාරා කැන්වස් එක දකින්න වගේ මේ අදුක්කම සුඛය කියන එක මැත්තේ තමයි මේ සැප දුක දෙක කියන විචිත්‍ර භාවයේ තියෙන්නේ. ඒකට ද්වේෂ කරන්න එපා. සැපට දුකට ද්වේෂ කරන්න එපා. ඒක ආදාර කරගන්න ඕනේ. ඒ දණ්ඩ කනකොට ත්‍රිපැති තියෙන අත්වල දෙක වගේ. මම අත්වල දෙක එල්ලෙන්න එපා. වැටෙනකොට අල්ලනවා. අල්ලගෙන මැද පාර දිගේ යන්න යන්න ගියාම තමයි ඔය අදුක්කම සුඛ වේදනා හම්බෙන්නේ. ඒ නිසා චිත්ත වීදියක් ගැන කතා කරනකොට උනත් එහෙම නැත්නම් පටිච්චසමුපාද ගැන කතා කරනකොට උනත් ਸਰුවත් යන්සේ මේ වේදනා චෛතසිකයේට පුදුමාකාර තැනක් තියලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින සංගති පස්සෝ පස්සපච්චය වේදනා. ඇහැට රූපයක් ගැටෙනකොට එතනම හිත පහළ වුණොත් චක්කු විඥානේ පහළ වුණොත් ඇහත් රූපයක් චක්කු විඥානයක් තියෙන තාක්කල් සංගතිය තියෙන කාකල් එකට ගමන් කරන තාක්කල් ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ ස්පර්ශයේ වෙච්ච දෙයක් පමණයි විඳින්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් වශයෙන් ඇහැට රූපයක් වැටිලා එතන හිත පහළ වෙලා අපි ඒ රූපේ සුදුයි කළුයි නිලුයි දිගයි පළලයි ආදි වශයෙන් විඳිනකොට කටට එන ශබ්ද කන ස්පර්ශ කරන්නේ නැහැ. නාසයේ එන ගඳ නාසය ස්පර්ශ කරන්නේ නැහැ. ඒ වෙලාවේ දිවේ තියෙන රස දිවේ ස්පර්ශ කරන්නේ නැහැ. කයට එන පහස කය ස්පර්ශ කරන්නේ හිතට එන හිතලි තේ ස්පර්ශ කරන්නේ මොකද ස්පර්ශය ලබන්න අවශ්‍ය කරන තුන්වෙනි සාධකය වෙන විඥානය එතන නැහැ. උතර විඥානේ තියෙන දැන් ඇහෙනම් ඇහි පවතින වේදනාවට කොච්චර ඇලෙනවද කියනවනම් මේ වෙලාවේදී කනට ඇහෙන සද්ද අපිට ඇහෙන්නේ නැති බව අපිට නොදැනී යනවා. මේ වෙලාවේදී වෙන නාසයට දිවට කයට පහත එන කිසිම දෙයක් ඒවට අපි කොර වෙච්චි බව අන්ධ බීරි වෙන බව අපිට තේරෙන ඒ ධර්මතම අහුවිච්ච රූපෙට බැඳෙනවා. ඒ නිසා සරුවචන් සසංගල තිනෝ ඔය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං චින්නසංගති පාසෝ පස්සපච්ච වේදනා ඔද්දෙන්ට එනකම්ම චිත්ත විදියේ කිසිම කෙලෙසීමක නැහැ. බුද්ධ වෙලා තියෙන්නේ. බුදුහාමරංගේ තොතෙන්ට එනකම්ම නික්ලේශී. පෘථග්ජනගේ තොතෙන්ට එනකම් නික්ලේශී. යං වේදේති දං සංජානාති. යමක් අපි විඳිනවා නම් ඒ දේ හඳුනා ගන්නවා හඳුනාගන්නේ අතීත වේදනා පිළිබඳව අපිට තිබුණු මතක සටහන් සහ අනාගතේ ඉන්න තියෙන වේදනා පිළිබඳ මතක සටහන් කියන අපේ පරණ රුචි අරුචිකම් අනුව තමයි. එතෙන්ද තමයි කෙලෙස් උපදින්නේ. ඉතින් වේදනාවක් එනකොටම චක්කුණ රූපන් දිසෝ උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං කියලා ඇහැට රූපයක් එනකොටම මනාපයෝ අමනාපයෝ උපදිනවා. මනාපය හා අමනාපයේ උපදින රූපවල පමණයි චක්කු විඥානේ පහළ වෙන්නේ. එහෙම නැත්නම් චක්කු විඥානේ වෙනුවට විඥානෙට සෝතේ උපදින්න පුළුවන්. ගාහනේ උපදින්න පුළුවන්. ජීවහා උපදින්න පුළුවන්. කාය උපදින්න පුළුවන්. ඒවට වැඩිය මේ ඇහෙන් එන්න තියෙන රූපයේ මනාපමනාප වැඩි නිසා තමයි අර තේරම අයින් කරලා මේකට පණින්නේ. පැනපු ගමන් අමතක කරපු දේ, ගිලිහිච්ච දේ 100 100ක් මමතක කළා අර මනාපය මනාපය ඇවි ඇලි බැඳි ගන්න. මේ ඇලි බැඳි ගන්න නිසා කවදාකවත් උපදිච්ච නැත්නම් නොතරම් වර්ණා වූ කෙලෙස් රාශියක් පහළ ගන්නවා. එනිසා ඉන්ද්‍රිය භාවනාවේදී ਸਰවචන් සඳහන් කරලා තියෙනවා යත්වාදිකරණ මේතං අසංගතං විහරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරං ආපජ්ජති ඇහි රූපයක් දැකලා මනාපය අමනාපය පහළ වෙනකොට මේ මේ දැන් අසත්‍යමත් වුණොත් උපදින්න පුළුවන් කෙලෙස් රාශියක් ගැන සංවර වෙලා කෙලෙස් නොපදිනා තාලෙට මගේ දැන් කණෙන් කෙලෙස් උපදින්නේ නැහැ, නාසයෙන් නැහැ, දිවෙන් නැහැ, කයෙන් නැහැ, හිතෙන් නැහැ. හිත තියෙන්නේ දැන් ඇහි නිසා උපදින තාක් කෙලෙස් උපදින්න පුළුවන්. මේකේ දැනටමත් මනාපයමනාපේ පහළ වෙලා ඉවරයි. ඒ පහළ වෙච්ච මනාපමනාපේ වශයෙන් තේරුම් ගන්නවා මිසක්කා අර දැකපු රූපේ දිහා කටත් අරගෙන බලනින්ට යන්න එපා කියන එකයි කියන්නේ. ඒ රූපේ ලස්සන හොඳ නම් අපි ඇහෙන් විතර නෙමෙයිනේ කටවොත් බලනවනේ. ඒ තරමටම රසලෝලී අපි. එතකොට වෙන්නේ මොකද අර දෝරේ ගන්න කෙලස් රාශියක් එනවා. මෙන්න මෙතන ඒ මත්තට උපදින්න ඉඩ තියෙන කෙලස් නොපදින අපිනිස කටයුතු කරනවා කියන එක බලන්න කොච්චර මේ සංකීර්ණ වැඩක්ද සූක්ෂම වැඩක්ද කියලා. ඒක කරන්න ඉස්සෙල්ලා අර භාවනා කරනකොට ආනාපාන දිගේදී මන අපේ අමන අපේ ඒ වගේම මන අපිට හේතුන සුඛ වේදනාව අමන අපිට දුක් වේදනාව පිළිබඳව පරිේශන මට්ටමේ හොඳට සාංශුද්ධෙන් විවේකීව දැක බලා ගන්න ඕනේ. බල්ල බල්ල බල්ල තමයි මේ ආනපන සංසිඳීම කියලා කියන්නේ එන දුක එන සැප ඒ ඒ වශයෙන් ප්‍රතික්‍රියා නොකර අවබෝධ කරනවායි කියලා කියන්නේ අපි මේ විවේකයට කරන ගෞරවය. විස්රාමයට කරන ගෞරවය. එහෙම නැත්නම් හුදෙකලාවට කරන ගෞරවයක් කියලා එක හොඳට බලාන හිටියොත් ඒ යෝගාවචරයට සාමාන්‍ය දිනදීටි රූපයක් බලනකොට ඇති වෙන ඇති වෙන්න ඉඩ තියෙන මනාපමනාප සද්දයක් අහනකොට එන තියෙන මනාපමනාප දැක්කොත් අකමැති වෙයි පිළිගන්න නමුත් පිළිගනි ඒ දැකපු රූපේ මනාපමනාපයක් තිබිලා නැහැ ඒ දකින රූපේට මනාපමනාපය අපි වැක්කිරුවේ අපේ තියෙන ආසය අනුසෙන් තමයි රූපේ නම් රූපෙම තමයි නිසා රහත් වුණාට පස්සේ පෙන්වන මේ ආශ්චර්යයක් පෙන්වනවා. රහතන් වහන්සේට අසුබ දර්ශනයක් දැකලා ඕනේ නම් අසුබේ පහල කරන්න පුළුවන්. ඕනනම් සුබේ පහල කරන්න පුළුවන්. ඕනම සුබ අසුබ දෙක මැද අදුක්කම සුඛේ පහල කරන්න පුළුවන්. ඒ කියන්නේ රූපේ නෑ සුබයක් අසුබයක් බලන පුද්ගලගේ කෙලෙස් අනුව තමයි. ඒ වගේම සුබ දෙයක් දකපුවාම රහතන් වහන්සේ උනන්ගේ අසුබේ දකින්න පුළුවන්. නැත්තම් සුබේ දකින්න පුළුවන් නැත්තම් සුභ අසුබ දෙක මැදට යන්න පුළුවන්. වෙන විදියකට කියනවනම් රහතන් වහන්සේගේ හිත රිමෝට් කන්ට්‍රෝලර් එකකින් කන්ට්‍රෝල් කරන්න බෑ. පෘථග්ජනය කියලා කියන්නේ කවුරු හරි බොත්තම තද කරනකොට මෙහෙ තද වෙලා ඉවරයි. ඔකට කියන්නේ කුප්ප ගතිය කියලා. කුප්පයයි කියලා කියන්නේ. කවුරු හරි hina වෙනකොට කෙඩිත මේ විරිත්තනකොට මෙහෙ තද වෙනවා. ඉතින් කුප්පකම තියෙන අතර මේ තද වෙන මිනිහාදී අපි විරිත්තනේ කාටයි කියන්නේ ඔබ කුප්පයයි කියලා. අපැත්ත කම්පැත්ත කුප්පේ කියලා කියන්නේ කේන්ති යන මිනිහට. ඒ නිසා මේ වේදනා චෛතසිකයෙන් අපි හික්මාව ගත්තොත් ඒකට කියන්නේ ඉන්දිය සංවරය කියලා. ඒ ඉන්දිය සංවරයෙන් තමයි අපිට මේ ලෝකේ තියෙන විෂම ගති කොච්චර තිබුණත් අපිට කවුරු මොන තාලෙන් ප්‍රතික්‍රියා කරත් නැත්නම් ප්‍රතිචාර දක්වුවත් ඒක එතනදීදී දකින්නකොට දකින්න මට්ටමින් අහනකොට අහන මට්ටමින් නැතර කරනවා. එහෙම නැත්නම් රූප දැක්කට මොකද බී අන්ධෙක් වගේ කටයුතු කරනවා. ශබ්ද ඇහුනට මොකද බීරෙක් වගේ කටයුතු කරන තත්ත්වයට එන්නේ ওই දිග ගමනක අවසාන ප්‍රතිඵලයි. ඒ කටයුත්ත විස්තර වෙන්නේ ওই කියන වේදනා චෛසිකය හරහා තමයි. ඒ වේදනා චෛසිකවල පෘථග්ජන ලෝකය අසීමිත සැප සොයා යෑමේ ගමනක ගත කරනවා. ඉතින් ඒ දියුණුව අනුව තමයි අපි මේ රටවල් වෙන් කරලා තියෙන්නේ පළවෙනි ලෝක රටවල්, තුන්වෙනි ලෝක රටවල්, දියුණු රටවල්, නොදියුණු රටවල් කිය. නමුත් මේ බද්ධේ කරත් පැත්තෙන් බලනකොට විවේකයේ පැත්තෙන්, විශ්‍රාමයේ පැත්තෙන් සහ හුදකලාවේ පැත්තෙන් බලනකොට මේ යක්කු අපිට මේ පෙන්වන්න හදන දේ තනි කර බොරුවනේ. මේක නෙමේ කාලා අපි මේ දියුණුයි කියලා හිතාගෙන ඉස්සරහට යනවා කියලා හිතාන පස්සට යනවා කියලා හිතාන අපි මේ කාලා නටන නටන කාටද නම්බුව? අපි මේ මාරපාක්ෂික වෙලා මාරයට පැත්තලා කටයුතු කරනවද? එතෙන් මේ සරුවචනසෙවි නිස්සද්දෝ කියන බණට අපි තේරුම් ගන්න කටයුතු කරනවද කියලා බැලුවොත් මේ දේවල් වලට වෛර කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සැප නැති කරන්න ලෝකේ ඕන කරන්නේ. මේ සැපට තියෙන දාස භාවය, ගැති භාවය විශේෂම කියනවා නම් රාගානුසයට ඇති ගතිකම, ද්වේෂානුසයට ඇති ගතිකම. ඒ දෙක දැකලා නාස්තික පැත්තක් නෙමෙයි පෙන්වනද. මේ දෙක වෙන් කරුවට පස්සේ මැද තියෙන අදුක්කම සුඛේ හේවත් මෝහානුසය අවබෝධ කරගත්තොත් විතරයි අපිට ස්වාධීන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර නිතරම පරිවර්තන වෙන ලෝකෙක පෙරළ වෙන ලෝකෙකයි අපි මේ සැපදුක හොයන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ. භාවනා විපස්සනාවට ගියාට පස්සේ භාවනාවේදී මේක මට හරි ගියා මේක වැරදුණයි කියලා ඇල්ලුවනම් ඔය අනුසයකට අහුවෙලා. භාවනා කරන්නේ කිරීම සඳහා පමණයි. වෙන විදිහට කියනම් පවුනති කිරීම සඳහා පමණයි ආවල් දෙය ලබා ගන්න කියන එක ආවන එතන අනුසයක් වැඩ කරනවා. ඒ නිසා ඒක අර ඊයේ පෙරදා කියාපු නාම ධර්ම රූප ධර්ම පිළිබඳ සමා වෙන්නේ රූප ධර්ම පිළිබඳව විස්තරෙන් තමයි අපිට මේ අදුක්කම සුඛය පිළිබඳ චිත්‍රය අඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඇත්තටම සම්බන්ධයි. අරකට මේක සම්බන්ධයි. නමුත් මීට වැඩිය මේක නාම ධර්මයක් නිසා ගොඩක් දර්ශනීය පැත්තට බරයි. ගොඩක් ආධ්‍යාත්මික පැත්තට බරයි. නමුත් අර හොඳට භාවනාවෙන් ඉතින් යන්නේ කරන්ට ඒකෙන් නිදර්ශන අරගෙන මේක මේ බද්ධේ කරත්ත කියන්නේ මොකද්ද? විවේකී කියන්නේ මොකද්ද කියලා අල්ලාගත්තොත් තේරෙයි මේක දිනු කරන්න කිසිම අඩුපාඩුවක් අපිට නැහැ. අහවල දෙ නැහැ කියලා කියන දෙයක් නැහැ. සම්පූර්ණයෙන් ආඩ්‍යයි. ඒකට දෙවන්නේක් සම්බන්ධත් නැහැ. ඒ වගේම මේක සම්බන්ධයෙන් කිසි කෙනෙකුට අධිකාරී ශක්තියකුත් නැහැ. ඔබට මේක මන් දෙනවා කියලා කාටවත් දෙන්න බෑ. ඔබට මම මේක ගන්න දෙන්නේ නැහැ කියලා වළක්වන්න කෙනෙකුත් නැහැ. මෙන්න මේක තමයි දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා කියන්නේ. ඉතින් එහෙම හම්බෙච්ච මේ මනුස්ස ජීවිතයේදී අපි මේ වගේ දෙයක් අත්දකින්න පරිශන කරන්න ගියේ නැත්නම් වෙන්නේ මොකද්ද? අපි අර පෘථග්ජන ස්වරූපයෙන් එහෙම නැත්නම් කාමයටම ගැති වෙච්ච ස්වරූපයෙන් ජීවිතය ඉවර කරන්න වෙනවා. ඒ නිසා ස්තුතිවන්ත වෙන්න ඕන සතුට වෙන්න ඕන අපි යම් ප්‍රමාණයකට ඒ සඳහා කාමසිකල්ලියන යෝගයේ අත්තිකලමතාන යෝගයේ ගවන් කරලා තියෙනවා දැන් අපිට තියෙන්නේ භාවනා කරන වෙනකොට මේ අසංගිරං අසංකුප්පං කියලා ඇති වෙන මේ සැලීම් ඇලීම් ගැටීම් වලින් සූක්ෂම වෙන් කරගෙන ගියොත් අපිට එක පැත්තකින් අදුක්කම සුඛේ පැත්තෙන් ඒ චේතු විමුක්තියකට යන්න පුළුවන්. ඒකේ උත්කෘෂ්ඨ එක නෙවෙයි මම මේ උත්සාහ කරුවේ පෙන්නන්ට ඒක කරගෙන යනකොට මගදී හම්බෙන යම් යම් ජවනිකා. රූප රාමු ටිකක් පෙන්නන්නේ. එතකොට ඒට සාපේක්ෂව පුළුවන් ඊටාම ගැඹුරට යන්න. ඉතින් ඒ උත්තරීතර වූ ඒ හුදකලාව පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පැය කමාරක විතර කාලය අරගෙන තියෙනවා අපි ධර්ම දේශනාව සඳහා. ඒක බැහැියට යන ගතියක් තියෙන දැන්. මේ එකසේ නමුත් අපි පැය විනාඩි 45ක් ගමු කියලා මම යෝජනා කරනවා සක්මන සඳහා. ඊට පස්සේ අපි 4යි කාලට එකතු වෙනවා. පැයක පරියන්කයක් හොඳා. සීල දෙනාටම තෙරුවන් සරණයි.